ඒ ගෞරවනීය සංග්‍රහයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපිට අඟහරුවාදාවක් ඉතින් අපි කාලයක් මේකට කරන ගියේ බණක් අහන එක නමුත් පසුගිය මම හිතන දවස් වාර 10 15ක් විතර වගේ අපි මේ කටුකුරුන්දී අපත්‍ච්ච අපේ ස්වාමීන් වහන්සේගේ නිවන නිවීම දේශනාවලිය සම්බන්ධයෙන් අපේ අර්ථකථනයක් සාකච්ඡාවට ලක් කිරීමක් කරනවා. අප්‍රේල් 22 තමයි මගේ වார்த்தාවල අවසාන මේ විස්තර සඳහන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ වාර කීපයක්ම පවත්ලා තිනවා. ඒ නිසා අවදාවි පටන් අරගන්නේ ගිය පාර අන්තිමට නතර කරපේකේ නැත්නම් 219 වෙනි පිටයි පෙරලිලා තියෙන්නේ. ඉතින් අද අපි සාකච්ඡාව ආරම්භ කිරීමට අදාළ කොටස සභාගත කිරීම සඳහා චන්ද්‍රරත්න සාංශික ඉල්ලා සිටිමු.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 ඒකේ 219 වෙනි පිටුවේ එදා අපි නවත්තපු කොටසකින් මම පටන් ගන්නවා. හොඳයි. ඒ කියන්නේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව තේරුම් නොගෙනයි මිනුඟුවක් ඔස්සේ එළෙව්වේ. ඔන්නේ විදිහේ தත්වයකට වැටෙන්නේ නැහැ. මෙතන තිබෙන ප්‍රශ්නය රූපේ නොවේ. රූප සංඥාව බව තේරුම් ගත්තොත් ඒ කාරණය හොඳට පැහැදිලි වෙන ගාථාවක් අපි මුලින් අවස්ථාවක ප්‍රකාශ කළා. එක්තරා දේශනාවකදී. ඒක නැවතත් මතක් කර ගැනීම හොඳයි. සංයුක්ත නිකායේ ජටා සූත්‍රයේ අඩංගු ගාථාවක්. යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිඝං රූප සංඥාච එත්තසා චිජ්ජතේ ජටා යම් තැනක නාමයත් රූපයත් පටිඝයත් රූප සංඥාවත් සම්පූර්ණයෙන්ම උපරෝධණය වෙයිද එතන මේ මුළු මහත් සංසාර ගැටලුව අන්තෝ ජටා බහි ජටා අවුල විසඳුනු ලැබේ. මුළු මහත් ධර්මයේම එතන තියෙනවා. යම් තැනක නාමයත් රූපයත් පටිගයත් රූප සංඥාවත් පටික කිව්වේ ද්වේෂයෙන් නොවේ. මෙතෙන්දි පාවිච්චි කළේ ගැටීම කියන අර්ථයෙන්. ඊළඟට රූප සංඥාව. පටිගයත් රූප සංඥාවත් කියන මෙන්න මේවා සම්පූර්ණයෙන්ම උපරෝධනය කරනු ලැබේද? ඒ කොතැනද කියන එකත් අර අනිදස්සන විඥානය ගැන සඳහන් කළ දේශනාවලදී පැහැදිලි වෙන්න ඇති. ඒ අනිදස්සන විඥාණය එහෙම නැත්නම් නිර්වාණ తত্ত্বය අන්න එතන තමයි මුළු මහත් අන්තෝ ජටා බහි ජටාව විසඳෙන්නේ. අපි දිගටම පටිච්චසමුප්පාදයට අදාළ කාරණා ප්‍රකාශ කරනකොට පැහැදිලි වෙන්න ඇති එක පැත්තකින් බලනකොට නාම රූපයයි විඥානයයි අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව. අනිත් පැත්තෙන් බලනකොට නාමයයි රූපයයි අතර මහා පටලැවිල්ලක් අන්‍යෝන්‍ය සම්බන්ධතාවක්. එතන තියෙන්නේ අන්තෝ ජටා බහි ජටාවක්. එතකොට මුළු මහත් පටිසමුප්පාදයේ හරියට අර මහා ජලාශයක දියසුලියක කේන්ද්‍රස්ථානය වගේම මෙන්න මෙතනයි. නාමයත් රූපයත් ඊළඟට නාම රූපයත් විඥානයත් කියන මෙන්න මෙතනයි මුළු මහත් පටිසමුප්පාද ධර්මයේ ගැඹුරුම තැන. එතකොට මේ රූප සංඥාව ගැන අපි තව ටිකක් කල්පනා කරලා බලනවා නම් බුදු පියාණන් වහන්සේ දැක්වූ හැටියට රූප සංඥාවෙන් සිත මුදා ගැනීමයි කෙනෙකුගේ පරමාර්ථය විය යුත්තේ. අපි එතනට අපි කොමා ලකුණක් දාගත්තොත් යත්ත නාමංච රූපංච අතීතං උපරුජ්ජති පටිගං රූප සංඥාච එත්තසා චිත්තේ ජරා ජටා සූත්‍රයේ තියෙන මේ පටිගං රූප සංඥා කියන කොටස පිළිබඳව හැඟීමකින් තොරව බුදුරජාණන් වහන්සේට පස්සේ අවුරුදු 600කට පස්සේ මේ නාම රූප දෙක පිළිබඳව පුදුමාකාර විග්‍රහයක් කරලා තියෙනවා මේ ආදි කවුද ශංකර ශංකර ඒ විස්තරය මේ මේ පොත් ඔක්කොම ඉක්මවලා ගිහිල්ලා තියෙනවා ඊට පස්සේ මේ රූප සංඥාවක් බාටපත් වෙන්න ඉස්සරලා සාමාන්‍ය තියෙන එක පිළිබඳව ඒ මේ ශංකරාචාර්යගේ දර්ශනයත් එක්ක බලනකොට බුද්ධ ආගමෙන් වැඩක් නැහැ. ඉතින්ද යන්නෙත් නැතුව නිකම්ම මුල ඉඳලාම ඔය නාම රූප කොටස් එහෙම නැත්නම් මූල ධර්ම එකතු කරලා ඉතාමත්ම ප්‍රබුද්ධ තාමත්ම විචක්ෂණ කමිටු ඉදිරිපත් කරපුවාම අපරාධ සීල ශික්ෂා අපරාධ සමාජ ශික්ෂා කියන එක අයින් කෙරුවා. ප්‍රඥා ශික්ෂා විතරක් තිබුණත් ඇති කල්පනාවෙන් මෙන්න මේ ටික ඔළුවට දාගන්න. එතකොට මේව මේක දෙයක් නැහැ. දෙයක් නැහැ කියලා යන්න පටන් ගත්තා. ඉතින් ඒක ඉන්දියාවෙන් සම්පූර්ණයෙන් බුද්ධ ආගම අයින් කරා. අයින් කරලා දැන් නැවතත් නිකන් සාමාන්‍ය අපේ පැත්තෙන් කියනවනම් මේ Hindu ආගම විසින් වදන ලද බුද්ධ ආගම නැමැති දරුවා නැවතත් Hindu ආගමට උරාගත්තා. දැන් ඉන්දියාවේ නැහැ. ඉතින් ඒක පිළිබඳව මේ වෙනකොට විශේෂයෙන්ම කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේලාගේ මේ ඉදිරිපත් කිරීම නිසා අපිට එතන ඉඳලා අපව බලසැහැකි මොකද උනේ කියලා. ඒක දැන් ලංකාවේ දැන්ටත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ විග්‍රහය කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කරලා තිබිච්ච එක අපිට මෙහෙම කතා කරන්න ලොකු හයියක්. ලොකු බන්ධනමක් තියෙනවා. මම කියපු දෙයක් නෙමෙයි මේක ඇවිල්ලා තියෙනවා. හැබැයි ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මට පේනවා බුද්ධාගමේ වැටිච්ච බුද්ධාගම නැවතත් ඒ ශංකරාචාර්ය විසින් ගෙනෙන ලද දෙයට උත්තරයක් දෙමින් පවතිනවා දැන්. මම දන්නේ මම මේ කියන එක වැටහෙනවද කියලා. එසේ නමුත් මම උත්සාහ කරන්නම් මම මේක දිරවගත්ත හැටි. ඒ මොකද මට බුද්ධ ධර්ම ගැන, සතිය ගැන, භාවනා ගැන දැනගන්න ඉස්සෙල්ලා ගොඩාක් හිත ගත්තා ওই ශංකරාචාර්ය දර්ශනය. ඒ නිසා මම නිසගදත්ත මහරජ, රමණ මහරිෂි, ඕෂෝ, මූජි, ෆයිසල් ඒ කට්ටිය කියනකොට මට තියෙන බොරුවට මේ භාවනා කරන්නේ මේක ටක් ගාලා තේරෙනවානේ කියලා. ඉතින් මේ පොත කියවුවාම මේ වගේ පොත තියාගෙන මට පැය තුනක් විතර වාඩිලා ඉන්න පුළුවන්. මේ මෙච්චර ලස්සන කාරණාව මොකටද මේකට මේ සීල් ලකින්නේ? මොකටද මේ සමත භාවනාව කිරීම ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මම ඒ දවස්වල මත් එක්ක එකට වැඩ කරපු හුඟව දෙනකොට ඒ කෝගේ පොත් කියවන්නේ කිව්වා. පොත් අරගෙන නොමික බෙදලා දුන්නා මම. මේ අපි මේ කරගෙන යන වැඩේට වැඩිය මේක හරි වටිනවයි කියලා. නමුත් ගොඩාක් කල් ගියා ඒ ඔක්කොම කරන ගමන්ම සතිය වැළුවා. සතිය වඩන නිසා අද මම කියන්නේ මම සරුවච්චයි මම කියන්නේ මේකට උත්තරේ සම්පූර්ණ හම්බෙලා තියෙනවා කියලා බුදුජානනාංශයේ කරපු මෙවැනි ඉන්දියාවක බුදුරජාණන්සේ කරපු සටන කරලි ඉවරලා පටිසම්පාදයක් හඳුනා දීලා අනුපුබ්බි ක්‍රමයකට සීල සමාධි ප්‍රඥා ක්‍රමයකට යනවා කියූප එක අරිට වැඩි උඟාක් ස්මාර්ට් අරිට වැඩි බොහොම ප්‍රායෝගිකයි අරිට වැඩි බොහොම යථාර්ථවාදී නමුත් තාම අර නාම රූප පිළිබඳව Hindu ධර්මයේන අද්වෛතේ සහ වේදාන්තවල ඉදිරිපත් කිරීම අද බෞද්ධයා මත් කරවන සුළුයි ඕනම බෞද්ධ මේ දාර්ශනිකයෙක් නැත්නම් භාවනා කරන කෙනෙක් මත් කරන සුළුයි ඒක ඇදිලා ගියයි කියලා පටලවෙන දෙයක් නැහැ. එතකොට එහෙම තියදී ඇයි මේ කතා කරන්න කියලා කිව්වොත් ඒ කට්ටිය කියන දේ බොරු නෙවෙයි. ඒ කට්ටිය දාර්ශනිකයෙන් තර්කයෙන් ඇත්ත. නමුත් ප්‍රතිපදාවක් නැහැ. ඒගොල්ලෝ මේ සීලස් ක්‍රමයට සමාධි ක්‍රමයට ප්‍රඥා ක්‍රමයට ගිහිල්ලා නෙවෙයි තර්කයක් විතරයි. ඒගොල්ලෝ කොච්චර තර්ක කරනවද කියනවනම් සීලය අවශ්‍ය නැහැ කියලා තර්ක කරනවා. තර්ක කරලා දිනනවා. සමාධියක් අවශ්‍ය නැහැ කියලා තර්ක කරනවා. තර්කල දිනනවා. ඒකල කියනවා අපි දෙන මේ බණ අහන්න ඒකට නිවන් දකින්නයි කියලා. ඉතින් ඒ වෙලාවේ නිවන් දැක්කා වගේ පොඩි ජොලියකුත් යනවා. ඒ නිසා අද ඉන්න විශාල පිරිසක් ඔය භාවනා කරලා අරණ්‍ය ගත වෙලා විනය ඉගෙනගෙන පොත්පත් ඉගෙනගෙන යන්න ඕනේ. අපි ළඟ මෙහෙම ටක් ගන්නකොට ඒකට කියන්නේ ක්ෂණික නිවන නැත්නම් සතෝරි නැත්නම් ක්වික් එන්ලයිටන්මන්ට් කියලා. ඒක කායවට පස්සේ ඒකක් වැදිලා තේරුම් ගත්තට පස්සේ මුළු ලෝකෙම නිකන් දෙහිගිරියක් අතර ගත්තා වගේ හිතනවා මේ පඬිතුක කවුරක්වත් ඕනේ නැහැ මම දැන් ඉන්නේ නිවන් දැකලානේ මොකද ප්‍රශ්නේ මේ එන්න මයිත් එක වාද කරන්න කියලා ඊට පස්සේ භාවනා කෙරලා ප්‍රතිපදාවක් නැහැ වාදේ තමයි තියෙන්නේ දිගටම වාදෙට යනවා ඉතින් එහෙම කෙනෙකුයි අපේ කටුකුරුන්ගේ ඥානාරාමක මේක ඥානන්ද සාංශේ ඥානාරාම සාංශේ වගේ ඇත්තෝ මේක හොඳටම දන්නවා. බුද්ධ ආගමේ කියන්න හදන මේ අනිදස්සන විඥානයත් අර්ග කියන ක්‍රිෂ්ණ විඥානයත් ඒ සියදි ජීවිතයෙන් භාවනා කරලා තියෙනවා. අරණිගත වෙලා ඉඳලා තියෙනවා. හිටියට පස්සේ උන්වහන්සේලාගෙන් පෙරිලා එන එකයි අතර වෙනස දැනගන්න අද ඉන්න පිරිස ලැස්ති නෑ. අද ඉන්න පිරිස සූදානම්ුත් නෑ. අද ඉන්න පිරිස ඒතරම් ප්‍රබුද්ධත් නෑ. මම මේ කියන්නේ කවුරුත් වටන්න නෙවෙයි. ඉතින් ඒක නිසා තාමත් අර වගේ මේ නාම රූප විස්තර කරන ක්‍රිෂ්ණ විඥානය විස්තර කරන ඒ ආදී මේ මේ ශංකර්ගේ කතා මේ දවස්වලත් ඇදලා යනවා ලංකාවේ. ඉන්දියාවෙන් ආපු අයත් ඇදලා යනවා ලංකාවේ ඉන්න ප්‍රබුද්ධ සංඝයා වහන්සේලාත් කියනවා. ඒගොල්ලොත් එක්ක වාද කළ දිනන්න බෑ. වාදපතයක් බොහොම දක්ෂ වාදපතයක් තියෙනවා. හැබැයි ඒගොල්ලෝන්ගේ තියෙන අල්ලගන්න තියෙන ක්‍රමේ ඒගොල්ලෝ සීල ශික්ෂා සමාධි ශික්ෂා අගේ කරන්නේ ප්‍රඥාවත් වාදයක් විතරයි. ඒගොල්ලෝ දිනලයි පටන් අරගන්නේ. අපි එහෙම අයට බය වෙලා පැත්තකට වෙන්නේ නැහැ. අපි පුළුවන් තරම් බලනවා සීලය රැක්කොත් ওই කියන කතාවට පණ තියෙනවා. සීලෙ නැතුව සීල ශික්ෂාවක් නැතුව මේක මේ පටිගං රූප සංඥාච පටිගත් රූප සංඥාවක් නැති කෙරුවොත් එතන කැටි බිඳින්න පුළුවන් කියලා මේ ලෝකයේ තියෙන මේ සම්මුතිය රූප සංඥා දක්වා අඩු නොකර ওই මූල ධර්මයේ යෙදීමත් රූප සංඥා දක්වා අඩු කරමින් භාවනා කරමින් ওই මූල ධර්මයේ යෙදීමක් කියන දෙක අතර වෙනස පෙන්වන්නයි මම මේ කතා කරන්නේ. ඊට පස්සේ සාධක පෙන්නනවා බුදුජාණන් වහන්සේ ඒක එන්නේ ආනන්ද සප්පාය සූත්‍රයේ. ආනන්ද සප්පාය සූත්‍රයේදී කතා කරලා කියනවා මේ ලෝකයේ තියෙන කාම ගැන. කාමය, ditthadhamma වේදිනේ, සම්ප්‍රායික මේ ලෝකෙ නිසා පර ඉස්සරහට එන ලෝකෙට බලපාන හැටි අපි මේ කාමයේ යෙදලා ගත කෙරුවොත් මේ ලෝකයේදී අනුන්ට හිංස කරන තමන්ට හිංස කරනවා අනාගතේ හිංස කරනවා වර්තමානයේ හිංස කරගන්නවා නමුත් ඒක තේරෙන්නේ නැහැ පෙනිහෙලිට වැටිච්ච ඇඹලයා වගේ ලෝකයා කාමයේ ගත කරනවා ඒක පිළිබඳව දොස් කියන්න බෑ මොකද ලෝකෙම ඉතරනේ තියෙන්නේ ඒගොල්ලෝ මේ අනුන්ට හිංස වුණත් තමන්ට හිංස වුණත් මත්තට හිංස වුණත් වර්තමානයේ හිංස වුණත් ඔහි කුඩු ගහනවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා ස්ත්‍රී දූෂණය කරනවා අක්කුදුත්තේ එහෙම නැත්නම් සූදුකේ නේ කරනවා. ඒ කරන කට්ටිය කියනවා ඒ තරම් ආස්වාදයක් මේ අනිත් පොරු වැඩවල නැහැ නේ. ඒක අපිට ආස්වාදජනක නිසා අනුන්ට අහන්වට කරන්න දෙයක් නැහැ. මට අහන්වට කරන්න දෙයක් නැහැ. වර්තමානට අහන්වට කරන්න දෙයක් නැහැ. මත්තට අහන්වට කරන්න දෙයක් නැහැ. මම මගේ ජීවිතේ පරිදුත් තියලා මම කාමයේ යෙදිලා ඉන්නවා. ඉතින් ඒක තමයි ලෝකෙ කියන්නේ. විශේෂයෙන්ම අද තියෙන වෙළඳ ප්‍රචාර. අද තියෙන ජනමාධ්‍ය. අද තියෙන දේශපාලන. ඉතින් මේ මිනිස්සු ඉන්න ඕන තරම් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් මෙතන එකතු වෙලා ඉන්න පිළිස ඒකේ ආධිනව පොඩ්ඩක් දකපු අයනේ. ඒගොල්ලෝ ගෙවල් දොරල අතහැරලා තියෙනවා. ඒගොල්ලෝ හරක බහන අතහැරලා තියෙනවා. පතර මිනිමන අතහැරලා තියෙනවා. නගර සභා ගන්තපා වැඩ මල ගෙවල් වලට යෑම, මගුල් ගෙවල් වලට යෑම නතර කරලා තියෙනවා. අඩු ගානේ తాවකාලිකව. එතකොට බුදුරජාණන් සඳහන් කරනවා එහෙම ලෝකයක් කාමයේ ගෙදී ගත කරාට පිළි බැසු පැල්මට 99%ට පොඩි පිරිසක් ඉන්නවා මේක නිකන් මේ ඉටිපන්දම දෙපැත්තෙන් පත්තු කරilla මේක මේ විනාශයක් කියලා මේ ගීගේ අතහරින පිරිසක්. ඒක තමයි හතර පෙර නිමිතිවල අන්තිමට පැවිද්දෙක් විදිහට සිද්ධාර්ථ කුමාරය දැක්කේ. ඉතින් පැවිද්ද දකින්නකොටම සිද්ධාර්ථ කුමාරට ඒක බණක් වුණා. නිමිත්තක් වුණා. අපිට ගාණක් නැහැ. අපිට ආම්සු කෙනෙක් දැක්කට ওই ඔළුව නරක වෙච්ච එක්කෙනෙක් මේ හැංගිලා ඉන්නවා. අපි වගේ සමාජෙට ඉන්න බැරි කට්ටිය තමයි පැවිදිලා ඉන්නේ කියලා තමයි කියන්නේ. පුළුවන් නම් එළියට බහලා වැඩ කරපන් අපිත් ඔය ඉන්නේ පවුලක් කාගෙන රැටත් කාලා පුජගෙන ඉන්න මොකද්ද මේ පැවිදි වෙන්නේ කියලා. නමුත් පැවිද්දා එදා ඉඳලා අද දක්වාම හිටියා. මේ පැවිද්දට යනකොට තියෙන කාමේ නෙවෙයි. එයා පැවිදි ජීවිතය ගත කරනකොට ඇත්තික වහගත්ත ගමන් කාම සංඥාව එන්න පටන් ගන්නවා. අර කාමයේ වෙනුවට කාම සංඥාව ඇත්තික වහගත්ත ගමන් කාම සංඥා කියන්නේ නීවරණ වලට. කාම සංඥා කියන්නේ පරිඋත් ทาน කෙලෙස් වලට. එයා කාම ලෝකේ ඉන්නකම් හිතේ නීවරණ කියන જાතියක් තියෙන බවවත් දන්නේ නැහැ. පැවිදි වෙලා නැත්තම් අරණ්‍යයකට ඇවිල්ලා භාවනා කරලා වැඩමුළුවකට සම්බන්ධ වුණාම එයාට වෙනවා සක්මන් කරන්න වෙනවා. අපි සාමාන්‍ය සම්මත වචනින් කියනවා පරියන්කට යනවා. පරියන්කට ගිය ගමන් ඔක්කොගෙම එක විදියට පෙත්ත කපල කාම සංඥා වෙනවා. කාම සංඥාව කියලා කියන්නේ නීවරණ. අපි හිතනවා මේ මට ඉන්නේ නිවර්ණ මට පුද්ගලිකව මගේ දෝෂයක් නිසා මට සිල් නැති නිසා මට සත්‍ය නැති නිසා කියලා. නෑ කාමයේ අයින් වෙනකොට කාම සංඥාවෙන් තමයි කාමයේ ප්‍රතිස්ථාපණය වෙන්නේ. නමුත් ඒක දිහා බුදුහාමුදුරුවෝ බලන්නේ කාමයේ අයින් කරන්නම් කාම සංඥාව පිළිගන්න වෙනවා. නමුත් භාවනාවේ ඉන්න කිසි කෙනෙක් නිවර්ණ පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලෝ අහනවා නිවර්ණ නැති නැති කළා දාන්නේ කොහොමද කියලා. නැති කරන්න පුළුවන් ඉස්ලාම් තේරුම් ගන්න ඕන කාමයේ ප්‍රතිස්ථාපනය කරන කාම සංඥාව ගන්න ඕන. කාම සංඥාව පිළි අරගෙන පිළිගත්තයි කියලා කියන්නේ ඒකට බහැලා රස විඳිනවා කියන එක නෙවෙයි ප්‍රායෝගිකත්වයේ තේරුම් ගන්න ඕනේ. ඇහුවොත් කාගේ හරි මම ඉඳගත්තා ඉඳගත්තට පස්සේ මට කාම ඡන්දේ දැන් එන කාම කාමේ නෙවෙයි කාම ඡන්දේ ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්චිකිත එක විනාඩියක් තප්පරයක් ඉසුඹලන්ට ඉඩ නොදී එනවයි කිව්වොත් උදාහරණ කියනවා රූපයක් සමාදන් වෙන්න කියලා. කාමේ කාම සංඥා ප්‍රතිස්ථාපනය කරපු එකනට රූප කර්මස්ථානේ දෙනවා. ඉතින් ඒ කෙනාට එක චිත්තක්ෂණයකට ආනාපානිය આવුනොත් ඒක චිත්තක්ෂණයට ඉඳගෙන ඉන්න ඉරියව්ව අහු වුණොත් ඒක චිත්තක්ෂණයට ඇවිදිනකොට මේ වම මේ දකුණ කියලා අහු වුණොත් එයාට කාමයක් නැහැ කාම සංඥාවක් නැහැ දැන් රූපයක් චිත්තක්ෂණයක රූපයෙන් කාමයක් කාම සංඥාවක් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් ඒක ලොකු පෙරලියක් භාවනා ජීවිතේ ඒක වාර්තා කරන්න දන්නවනම් මම භාවනා කරනකොට මන්ට එක මුළු පැයේම එක හුස්මක් බලන්න පුළුවන් වුණා එක හුස්මකට මුණ දාන්න පුළුවන් වුණා ඒක මම දන්නවා පැයම ඇවිදිනකොට එක වමක් තියෙනවා මට තේරෙනවා එක දකුණක් කියනවා තේරෙනවා කිව්වොත් ඒ චිත්තක්ෂණය කාමයට කාම සංඥා ප්‍රතිස්ථාපනය වෙනවා. නමුත් කිසි කෙනෙක් ඒකක් එච්චර වටින දෙයක් කියලා හිතන්නේ නැහැ. ඒක එච්චරම ලොකු විප්ලවයක් කියලා හිතන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ හිතනවා. ඒ නිසා කියනවා කායනුපසනාව කරන්න. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව වැටුණා නේද ලියන්න. ඇවිදිනකොට ඇවිදින බව වැටුණා නේද ලියන්න. බත් කනකොට බත් කන බව වැටුණා නේද ලියන්න. දත්මදිනුන දත්මදිනුන වැටුණා. ඒක ලියන්න මොකද ඒක කාමේසා කාම සංඥාව ඒ චිත්තක්ෂණයෙන් ප්‍රතිස්ථාපනය කිරීමේ විශාල තුන්වෙනි අධීර ක්ෂණ මාත්‍ර වශයෙන්. ඊට පස්සේ කියනවා ඒ ක්ෂණය දෙක තුන හතර පහ කරන්න කියලා. හුස්මෙම දෙකක් තුනක් හතරක් පහක් යන්නේ. වම දැක්කනම් දකුණ ආයෙත් වම හතරක් පහක් යනවා. දත්මදිනකොට දිගට ඒක තියාගෙන ඉන්න බලන්න. ඉතින් ඒක අමාරුයි. ඒක තමයි මේ වැඩමුළුවකින් අපි මේ නිවාසික වැඩමුළුකින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔක්කොට මේක වෙන්නේ නැහැ. නමුත් සමහරෙකුට පුළුවන් උෂ්ම 10ක් 15ක් බලන්න. සමහරට පුළුවන් පියවර 10ක් 15ක් යන්න. සමහරට පුළුවන් තප්පර 10ක් 15ක් දත්ම දින්දියා බලන්න. සමහරකට පුළුවන් බත් පිටවල් 10ක් 15ක් කනකම් බලන්න. ඉතින් ඒක වාර්තා කෙරුවයි කියලා කියනවනම් වැඩමුළුව සාර්ථකයි. නැත්නම් පැවිදි ජීවිතේ සාර්ථකයි. ඔච්චරයි තපස කියන්නේ. එතකොට යාට කියනවා එහෙනම් එක දිගට බලන්න හුස්ම 10 මොකද වෙන්නේ කියලා බලන්න කියලා. එක දිගට ආසස් පියවර 10ක් බලනවනම් පියවර 10 මුලින් ඉඳලා යනකොට මොකද වෙන්නේ කියලා බලන්න. සක්ම දිනෝදියා එක දිගට බලනකොට මොකද වෙන්නේ බලන්න කියලා. බලාන ඉන්නකොට ඒක ඇතුලේ විපරිණාමය දකින්නේ බොහෝමත්ම කලාතුරකින්. ඒ මොකද අපි මේ දකින්න අරමුණ නිත්‍ය ආශාවෙන් බලන්නේ. නිත්‍ය සුඛ සුභ ආශාවෙන්. එතෙන් සමති කියන්නේ. නමුත් මේ බලාන ඉන්න අරමුණ දිගට බලනකොට විපරිණාමය වෙනවා කියන එක ඒක සියදීනසා ගැනීමක් වගේ වැඩක්. මම මේ කාමේසා කාමසඤ්ඤා දුරවන් කරන්න ගත්ත අරමුණ රූපය වෙනස් වෙනවා. උෂ්ණ දික් වෙනවා, කෙටි වෙනවා, සීතල වෙනවා, උණුසුම් වෙනවා ආදී වෙනස් වෙනවා. වම දකුණ තියෙනකොට ගොරෝසු සියුම් ගති, උණුසුම් සිසිල් ගති වෙනස් වෙනවා. දත්ම දිනකොට ඒ ඒ සංඥාවල වෙනස් වෙනවා. බත් පිටවල් 10ක් කනකොට බත් එපා වෙනවා. අන්න මේ වෙනස දකින්නේ පෙර පෙරම් කරපුවයි විතරයි. අනික් කට්ටිය වෙනස දකින්නේ භාවනා කැඩිලා මන්ට අරමුණක හිත තියාගෙන ඉන්න බෑ. සත්‍ය වෙනස් වෙනවා. මොකක් හරි දෝෂයක් කියලා මේ දැක්කට ඒක අරියාදුවට ගන්න කට්ටිය තමයි සමාජයේ සමාජය වැඩි. මේ වෙනස් වීම අරියාදුවක් නෙවෙයි මේක ත්‍රිලක්ෂණයේ පළවෙනි මේක කිව්වොත් ඒකෙන් අදහස් කරන්නේ මේ අරමුණට ගත්ත රූපය රූප සංඥාවක් වාටපත් වෙන්න ඉඩ දෙනවා. එතකොට අන්තිමට මේ ආස්වාස් ප්‍රසවාසී ගෙවෙන තැනට යනවා. වම දකුණ ඉබේ කරන තැනට යනවා. දක්මදින එක බුරුසු අතර දුන්නාම ඉබේ දක්මදින. පත්පිඟාන අතර දුන්නාම කක යනවා. මෙන්න මේකට කියනවා රූප සංඥාව කියලා. තමයි මෙතෙක් ගත්ත රූපයේ ඝන බහල රූපය බොඳ වෙලා, දිය වෙලා, සීමා මරියාදාවල් නැතුව දිය වෙන තැනට ගියාම ඒකට කියනවා රූප සංඥා එතන පටිගයක් නෑ. එතන හැප්පෙන්න දෙයක් නෑ. මොකද සීමාවක් නෑ. අන්න එතෙන්ද ගිය කෙනාට නම් ඔය ශංකරාචාර්යගේ අදහස දාපු ගමන් හරියට ගැලපෙනවා. එහෙම නැතුව මේ කාමයට හෝ කාම සංඥාවට ඕක දැම්මට කට්ටච්චෝලිකම මිසක්ක මොකක්වත් වෙනසක් ඇති වෙන්නේ නැහැ. මනුස්සයා කියන්න දක්ෂයා වෙනවා. නමුත් කරලා අත්දකලා දැකීමෙන් කියන්න යාට ශක්තියක් නැහැ. එනිසා මේ පුද්ගල ඕන වෙලාවක වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් යම් කිසි කෙනෙක් රූප කාමයේ කාම සංඥා ප්‍රතිස්ථාපනය කළා කාම සංඥා රූපයෙන් ප්‍රතිස්ථාපනය කළා රූපේ රූප සංඥාවක් වෙනකම් භාවනා කරපු කෙනෙකුට නම් වැටෙනවා එසේ ගොඩ එන පාර දන්නවා එයා ගිය පාර දන්න නිසායි කියන්නේ අවස්ථා හතරකට කඩලා ඒක ditta ධම්ම සහ සම්ප්‍රායික වශයෙන් දෙකට කඩලා පෙන්වීම කරනවා ආනන්දසප්පයි සූත්‍රයේ ඒ ලස්සන කැලක් තියෙනවා ඒ රූපය රූප සංඥාව බවට පත් වෙනකම්ම ජීව ඉඳගෙන කරන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ හොයාගන්න කියනවා පැවිදි වෙලා භාවනා කරන්න තැන. මේ කාමයේ තේරුම් ගන්න, කාම සංඥාව තේරුම් ගන්න, රූපේ තේරුම් ගන්න ජීව ඉඳගෙන කරතයි. ඉතින් සයි තාමත්ම ගැඹුරට යනකම් ඔය ගත කරන ජීවිතේම කරන්න පුළුවන්. මම මේ පැවිදෙන්ට ඉන්න අය කන්දෝස්කා මන්දෝත්සාහය කරන්න කියනවා නේ පැවිදි වෙයල්ලා. පැවිදි වුණත් ওই මට්ටමට ඇවිල්ලා නැත්තම් තාමත් අර gedara තියෙනවා තමයි කල්පනා කර කර ඉන්නේ. තාමත් ඔළුව කය විතරයි පැවිදිලා තියෙන හිත පැවිදිලා නැහැ. නමුත් ඒ ආනන්ද සප්පයි සූත්‍රය පෙන්නනවා දැන් මෙතෙන් ගියාට පස්සේ දැන් එනං විවේක ස්ථානයක් හොයාගන්න අරණ්‍යගත වෙන්න අරණ්‍යගත වෙලා මෙතනින් එහාට දිගටම අර තහවුරු කරගත්ත රූප සංඥාව රූප සංඥාවක් වශයෙන්ම තියෙන අරින්න එතෙන්දි තමයි රූපේ රූප සංඥාවක් වෙනකොට තමයි මේක සංකල්පයක්ද යථාර්ථයක්ද කියන එක තේරුම් ගන්න බැරි බොඳ වීමකට යනවා. ඒක තමයි කටුකුරුන් දේශාංශිකේ concept and reality යථාර්ථය සහ සංකල්ප කියන පොත. ඉතින් ඒ පොතේ පිටු 36ක් විතර කියවන්න ඕනේ මාතෘකාව මොකක්ද කියලා දැනගන්න. ඒවටත් තොරතුරු ගත්තේ මේ තේරවාද අටුවා පොත්වලින් නෙවෙයි සංස්කෘත පොත්වලින්. අරගෙන තේවාරතර දැම්ම. හැබැයි ඒ ඒ ස්වාමීන් වහන්සේ ඇති කරපු ඒ ඔසවා දක්වපු ඒ දෙයට සරච්චන්ද්‍ර මහත්තයා එතෙන්ට කිට්ටු කරන කම්ම විස්තර ලියලා තිනවා සරච්චන්ද්‍ර මහත්තයාගේ පොතේ. අපි දන්නේ සරච්චන්ද්‍ර මහත්තයා කියලා සිංහබාහු එතන ගියා මම මේක අර මේ කරපු සාහිත්‍ය කෙනෙක් විදියට. නමුත් එයා early buddhist thoughts of concept කියන එක ලියලා තිබුණා. ඒක ලස්සනට තේරවාදයට ගැලපෙන විදිහට කරපු එක තමයි කටුකුරුන්ද සාංශේ කෙරුවේ ඒකත් කෙරුවේ ගිහි වෙන්නේ නැති. ඉවින් නැති මේක PhD එකට ලියන්න හදනකොට පෙරදෙන විශ්වවිද්‍යාලයෙන් ඒක අනුමත කරේ නෑ. ඌවා තේරුමක් ඇති වැඩ මේ දාන කතාවක් අරගෙන ලියන්න කිව්වලු. ওই දාහනේ පිළිබඳ ආනිසංස කරන ටික. ඒ සංස පෙරදෙන විශ්වවිද්‍යාලය මේ කතිකාචාර්ය තන්ත්‍රය ගිහි තන්ත්‍ර ඔක්කොම අතර දාලා ගිහිල්ලා පැවිදි වුණා. ඊට පස්සේ තමයි ඥානපෝනි කාමතුරු කතා කරලා කිව්වේ ඔයා මෙහෙම දෙයක් ආරච්චි මට මේකේ සැකිල්ල දෙන්නේ කියලා. පස්සේ සංස දීප සැකිල්ල තමයි අච්චු ගහලා හරි ගැස්සිය concept and reality. ඉතින් ඒ concept and reality කියන්නේ යථාර්ථය සහ මේ සංකල්ප කියන එක කාමයට දැම්මට අල්ලන්නේ නැහැ. කාම සංඥාවට දැම්මට අල්ලන්නේත් නැහැ. රූපෙට දැම්මට අල්ලන්නේත් නැහැ. ඒක අල්ලන්නේ රූප සංඥාව දක්වා භාවනා කරන පුරුදු කරපො ඒක නිටතරම අපි අපි නිසන්වනේ අපි ඒකට කියන්නේ ගොජේ කියලා. නිසන්වනේ අපි ඒකට කියන්නේ සම්තතිය කියලා. දැන් බලනකොට ඔහේ නලිය නලිය තියෙනවා පේනවා. අනේ එතෙන්ට යනකම් භාවනා කරලා ඕන වෙලාවක ඒක ගන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕනේ. ඉඳගෙන ඉන්නකොට සක්මන් කරනකොට කනකොට යනකොට එනකොට බොනකොට දකින්න කෙනෙකුට දැනගන්න පුළුවන්. ඒක තමයි අපේ හැබෑ නිවහන. දැන් අපි ඉන්නේ කාමේ. දැන් අපි නේඳුරංගේ අපි එතනින් දැකිය ඔය යථාර්ථය සහ සංකල්ප දාන්න බෑ. ඔය කියන විදිහේ නාම රූප රූප සංකා රූප සංඥා කියන එක අල්ලන්න බෑ. ඒක බැරි වුණාට නෑ කියන එක නෙමෙයි අදහස් කරන්නේ. මනස අර මට්ටමට සීලෙන් සමාධියෙන් ගෙනියලා සමාජයේදී කියන විදිහට තමන් අරමුණු කරපු දේ නිට්ටයයි කියන්නේ නැතුව තමන් අරමුණු කරපු දේත් අනිත්‍යයි කියන එක නැත්නම් සතියත් අනිත්‍යයි රූපෙත් සංඥාවක් ඔය පේන දේ උඹේම සංකල්පයක්. උඹ යථාර්ථයක් විදිහට බාරගත්ත එක කියලා අර තමන්ම දකින්න දේ දකින්න දේ පේන්නේ පේන දේ තියෙන්නේ නැහැ කියන සංකල්පයට යන්නවා. ඉතින් ඒකට සාමාන්‍ය ලෝකයා කියන්නේ පිස්සු කියලා. මේ තියෙන දේ ඇත්ත නැහැ ඇති දේ පේන්නේ නැහැ කිව්වොත් එම ඌට පිස්සු ඔය කැලේට වෙලා ඉන්නේ එකයි භාවනා කරන්න එක උන්ට මේ කල්ලේ අපි සමාජ ජීවත් වෙන්න බෑ. මට එක දවසක් මේ මේ ගමනේදී කියනවා ඔයා ගියේ සත වර්ෂයේ දක්ෂම විද්‍යාඥයා කියවෝ මේ අයින්ස්ටයින්ටත් ওই පටලවිල්ල වෙලා. ඌට කවුද කියලා තියෙනවා තියෙන දේ හිතුවොත් බැලුවොත් විතරයි පේන්නේ. එහෙම හිතුවේ බැරි නැත්නම් එහෙම දෙයක් නැහැ කියලා. අරට තද වෙනවා. කාට තද වුනේ? අයින්ස්ටයින්ට. ඌ ඇඟිලි දිකලෙන් මේ හඳ එහෙනම් නැහැ කියලාද කියන්නේ කියලා හුණා. ඒ තරම් මැට්ටේකට තමයි ගිය අවුරුදු 100ෙම පළවෙනි තැන දීලා දුන්නේ මොනවාද concept මොනවාද quantum theory දන්නවා. මිනිහා පැහැදිලි විරුද්ධයි ඒකට. දැන් කටුකුරු දේශනාවේ කියනවා ඒ දණ්ඩ යන බල්ලා බැලුවොත් පේනවා බල්ලෙක්. බලපු නිසා පේනවායි කියලා කිව්වට කාලපුත්‍රා පෙනුනට පේන නිසායි බලන්නේ කියලා තමයි මිනිස්සයා කට උත්තර දෙන්නේ. ඥානදාන බැලුවොත් බල්ලෙක් පේනවා. වේදන්ඩ යන බල්ලට බල්ලෙක් පේනවා. ඌ පිට බලන්නේ බල්ල නැහැ. ඒ තමයි ක්වොන්ටම් ෆිසික්ස් වල උගන්වන්නේ. ඉතින් ඒක කියන හඳ බැලුවොත් තියෙනවා. හඳ බලන්නේ නැතු වෙන දෙයක් බැලුවොත් හඳ නැහැ. ඉතින් ඒ දේ තේරුම් ගන්න අපි විද්‍යාව උත්සාහ කරනවා රූප සංඥා මට්ටමට නොගෙහි. තර්කයෙන් හරියන්නේ නැහැ. ඒ සඳහා සීල ශික්ෂා සමාධි ශික්ෂා අවශ්‍යයි. එතෙන් ගිහිල්ලා යම් කිසි කෙනෙක් මේ බලන රූපේ බලාන ඉඳදී බොඳ වෙලා යනවා. එයි මේ මොකද ඉරට හඳට නොකියා වර රාශියේ කාලය වියකෙනවා. නෙත්ත දහන්නට බැරි ලෙස රූපේ කෙමෙන් මැකී යනවා. ඉතින් ඕක අසුබෙටනේ අපි දාලා තියෙන්නේ. අසුබෙනේ ඕක තමයි ඇති. ඕක මේ භාවනා කරපු නිසා කෙනෙක් නැත්නම් භාවනට අරියාදුවක් නෙවෙයි. ඉතින් අපි හිතනවා භාවනා කරපුවා ලස්සන වෙයි. භාවනා කරපුවා ස්ථාවර වෙයි. දැන් භාවනා කරනකොට වෙනක වෙනස් වෙනවා කියන එක. ඉතින් අද ලංකාවේ ඉන්න කට්ටියට භාවනා කරනකොට හරියන්නේ නැත්තේ. ඒගොල්ලෝ මේ අරමුණ වෙනස් වීම අරියාදුවට අරගෙන. අරමුණ වෙනස් වීම සතිය කැඩීමක් කියලා අරගෙන. අරමුණේ වෙනස් වීම සමාධියේ බාධාවක් කියලා අරගෙන. ඉතින් ඒගොල්ල සමාජය තහවුරු කරන්න හදනවා, රූපේ තහවුරු කරන්න හදනවා, සතිය තහවුරු කරන්න හදනවා. ඉතින් ඒකට පරිදි හපාගත්තා වගේ රිදෙනවා. පුළුවන් වෙයිද මේ කාමේසා කාමසඤ්ඤාව අයින් කරගත්ත හේතු කරගත්ත මේ ආනාපාන රූපේ නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතුව බලාන ඉන්නකොට ඉන්නකොට තරම් නොවන විදියට බොඳ වෙලා ලොඳ වෙලා වඳ වෙලා යනවා කියන එක තේරුම් ගන්න. ඒක කෙලින්ම තමයිගේ වාර්තා 70ක් ඇතුල් කරලා අනිත්ව පස්සර දානවනම් එයාට කියතයි සාමාන්‍ය වචනාර්ථයෙන් මේ රූප සංඥාව තේරුම් ගන්න ලෑස්ති. එයාලගේ ගැටුමක් ඉතුරු වෙන්නේ නැහැ. ගැටුමක් ඉතුරු වෙන්නේ නැත්තේ මොකද ඒ ආස්වාසිය කෙලවරක් පෙන්වන්නේ ප්‍රසවාසයේ ආරම්භක කෙලවරක් පෙන්වන්නේ නිසා මේ දෙකක් කියලා දෙක නැති වෙනවා ආස්වාද ප්‍රසවාස දෙක සම වෙනවා එතකොට දෙක අතර ගැටුමක් හෝ ආතතියක් හෝ අසහනයක් එන්නේ නැහැ ඉතින් ගිහාම ආතතියක් නැතිවීම ආතතියක් කරගන්නවා පාලුකම ගැන කතා කරන කෙනා එයාට ඒක මහා පාළුවක් කම්මැලිකමක් නීරසකම. ඉතින් එයා දමල ගහලා යනවා. අනේ මේ ආනපාය නැතුව වෙන අරමුණක් දෙන්න බැරිද මට? ඒක පාළුවයි කියලා. ඒකල කියන ඒ ඩායි නැත්තම් හයියෙන් හුස්ම ගත්තට කමක් නැද්ද කියලා. ඒ මොකද අර නැති වෙච්ච හුස්ම යාට වෙච්ච පාඩුවක් විදියට. ඒ කියන්නේ රූපයේ රූප සංඥාවක් වීම නැතිවීමක් විදියට පාර ගන්නවා. ඉතින් ඒක හරි අමාරුයි. ඒක තමයි මේ පසු කොටස විස්තර කරන්න මේ නාම රූප දෙක අතර තියෙන සම්බන්ධය සහ නාම රූපච්ච විඥාන විඥානපච්ච නාම රූපං කියන දෙක අතර තියෙන සම්බන්ධය තර්කෙන් ගන්න බෑ. තර්කෙ නැතුවත් බෑ. මේ භාවනා කරලා දැනගත්තොත් මේ බලබලා හිටපු රූපේ මේ දැන් නොපෙනී ගියා. ආයේ එනවා ඔක ආයේ නැති වෙනවා. ආයේ එනවා ආයේ නැති වෙනවා. අන්න ඒක දිහා රූපයක් සහ රූප සංඥාවක් අතර මේ පෙරලිය ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යම වීම අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යම වීම කියන එක ඥානාරාම ස්වාමීන් ලියලා තියෙනවා මේ සමත විදර්ශනා භාවනා මාර්ගයේ පොතේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ දිග්ගටම දේශනාවලිය විස්තර කරා. ඉතින් මේ දේශනාවලිය කරන වෙලාවේදී අහගෙන හිටියට තේරුන්නේ නෑ අපට. මේ මොකද්ද කියන්න හදන්නේ කියලා මම මේ දැන් තේරුණා කියන්නේ මේ හදන්නේ. දැන් තේරුම් ගන්න උත්සාහ කරනවා මේ කියන්නේ කාමයේ කාම සංඥා දුරුවන් කරන්න ගත්ත රූපය විනාශ වීම දක්නාසුලෝ භාවනා කරන්න කියලා. විපරිණාමයේ දක්නාසුලෝ භාවනා කරන්න කියලා. අනිත්‍ය දක්නාසුලෝ භාවනා කරන්න. ඇතුළේ නැති වෙන තැන දක්වා දක්නාසුලෝ භාවනා කරා නම් එයාට පටිගයක් ඉතුරු වෙන්න බෑ. කිසිම කෙනෙක් එක්ක ගැටුමක් ඉතුරු වෙන්න බෑ. ඒ නිසා සතිපාසලේ වැඩ කරනකොට හරියට ගැටුම් වෙනවා. ඉතින් මං කියන්නේ සතිය නෑ. සතිය තියෙනවනම් කටිකයක් එන්න බෑ. කටිකයක් ආවනම් දැන් ඉතින් වලිග එළියට ඇවිල්ලා. ඒ කියන්නේ ගැටුමක් ඇවිල්ලා. ගැටුම එනකොටම දැනගන්න ඕනේ අපි මේ රූප සංඥාව රූපයක් කරගන්න හදනවා. කබරුගයා තලගොයා කරගන්න හදනවා කණ්ඩෝනාට. ඉතින් ඒ නිසා මේ එන ඕනෙම ප්‍රශ්නයක් එන ඕනම ගැටුමක් එන එනම දෙකට බෙදීමක් සීමා මරියාදාවල් බොඳ වී යෑමේ ඒ දෙක අතර ගැටුමක් නැහැ ඒ දෙක අතර සමவாயක් තියෙන කියලා තේරුම් ගත්තොත් මේ ලෝකේ කවදාකවත් කෙලසන්නත් බෑ කාටවත් කෙලසිලා තියෙනක හදන්න බෑ ඔබට පුළුවන් මේ මේ මේක තේරුම් ගන්න විතරක් පුළුවන් ඒක නැති කෙනා තමයි මේ හදන්නයි මේ පංගු පෙර හදන්නයි දේශ සීමා හදන්නයි රණ්ඩු සරුවල් ගොඩක් තියෙන ඉතින් ඒ නිසා යම් තැනක රූප සංඥාව තේරුණා නම් අදහන්න ලෑස්ති නම් අර පටිගයක් එන්නේ නැහැ. පටිගය කියලා කියන්නේ දෙක දෙකක් වෙන්වීමක් සහ ගැටුමක් එන්නේ නැහැ. පටිගය කියලා කියන්නේ බද්ධ වෛරයට සාමාන්‍ය. මෙතන ඒක නෙවෙයි කියලා ස්වාමීන් වහන්සේ කියනවා. කියන්නේ ස්පර්ශය සිද්ධ වෙන්න නම් චක්කුංච පටිච්ච රූපේච කියලා විදිහට එළඹිච්ච රූපය ඇහි වදින්න ඕන. අන්න එකට කියනවා පටිග සංඥා කියලා. සංඥාවේ තියෙනවා අධිවචන සම්පස්ස පටික සම්පස්ස කියලා එකක්. එතනේ පටික කියලා කියන්නේ ගැටුම නෙවෙයි පතිත වීම වගේ එකක්. තේරුකාණේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා පිටියට ඇවිල්ලා ඉරේලියක් වැටුණා වැටලා තියෙනවා. එතකොට ඉරේලිය පිටිය අතර ගැටුමක් නැහැ. පිටිය මත ඉරේලිය පතිත වීමක් වෙනවා. ඉරේලිය ස්පර්ශ කරනවා පිටිය. ඒ වගේ තමයි රූපය ඇවිල්ලා ස්පර්ශ කෙරුවට එතන ගැටුමක් නෙවෙයි එතන තියෙන්නේ. හැබැයි වචනාර්ථ බැලුවොත් සම්පූර්ණ පටිගය කියන වචෙන්ට වෙනස් අර්ථයක් දෙනවා. ඒ නිසා මෙතන බුදුරජාණන්සේ පාවිච්චි කරලා තියෙන්නේ පටිගංච රූප සංඥාච එත්තේ එත්තේ චිජ්ජතේ දත. දැන් දන්නවනම් අපි දෙන්නේ ඇති වෙලා තියෙනවනම් එතන අනිවාර්යයෙන්ම රූප බවට පත් වෙලා තියෙනවා රූප සංඥා නැහැ. රූප බවට පත් වුණා නම් ආත්ම සංඥාව කෙලින්ම එනවා. මේක ආත්ම සංඥාවක් පීඩ ගන්න තරම් දෙයක් නෑ. මේක හොල්මනක් තියෙන්නේ. නිකන් මේ මීදුම ටෝච් එකක් ගහපුවාම ටෝච් එළිය වදිනවනේ මීදුමට අන්න ඒ වගේ එකක් තියෙනවා මේකට හෙලෝග්‍රැෆික් කියලා කියනවා දැන් නවීන විද්‍යාව කියන විදිහට ත්‍රිමාන රූපයක් ඇඳලා හදලා පෙන්වන්න පුළුවන් ඒක කතා කරනවා ඔක්කොම කරනවා නමුත් මැදින් අත දාන්න පුළුවන් ඒක මේ ආලෝක කිරණ වලින් හදන්න පුළුවන් එකක් අන්න එහෙම දෙයකට මේ ගෑණියක් මේ පිරිමියෙක් මේ තරහෙන් කතා කරන්නේ මේ ආසාවෙන් කතා කරන්නේ කියලා නංවනම් දාපු ගමන් අර රූප සංඥා රූපයක් වාටපත් වෙලා අපි විශාල කතන්දර ගෙතීමකට අහු වෙනවා. අපි සංසාරයට අහු වෙනවා, ගැටුමකට අහු වෙනවා. මේක එහෙම නෙමෙයි මේකේ තියෙන්නේ නිකන් මේ කෙලෙස් ඇති කරගන්න පුළුවන් පරිසරයක් තියෙනවා. කෙලෙස් එන්න එපා. ආත්ම සංඥාවෙන් ගන්න එපා. ඕකත් යන්නේ එකක්. ඉතින් ඒ ටික ඒ ටික අද ඔය කියන දක්ෂ Hindu ගුරුවරු පැලෙන්න උගන්වනවා. අහගෙන ඉන්න අපේ මිනිස්සුත් කියනවා යකෝ මේ මිනිස්සු බුදු වෙලාටත් එහා වෙන්න ඇති කියලා. නමුත් ඒ අර තර්කයෙන් කියන මිසක්ක මං හිතලා කියන්නේ ඒ ටික නම් තර්කයෙන් කියන මිසක්ක අත්දැකලා කියනෝ නෙවෙයි. අත්දකින් නැතුව මේක කියන්න පුළුවන් ඒවා පිළිගන්න මිනිස්සයා අර වැරදි මිනිස්සයාට අනුග්‍රහ කරා වෙනවා. කෝසයිකෝපැත්ලා සයිකෝපැත්ට උදව් කරගෙන ජීවත් වෙන පිටකථා ගැනීමක් අද භවනා ලෝකේ තියෙනවා. ඉතින් ඒක නැතිකරන්න ඔය නිවනේ නිවීම දේශනාවලට ආරාධනා කරේ ලොකු ස්වාමීන් වහන්සේ විශාල පටලවිල්ලක් මෙතන තියෙනවා බේරලා දෙන්නේ කියලා. හේතුව උනේ මොකද්ද? ඒවා කියන එක හොඳ නැහැ. මේ විශාල අභිධර්ම ගුරුවරයෙක් ගෙනලා පන්ති පවත්වලා ඔක්කොමලා නිවන දකින්න පටන් අරගත්ත ලයිස්තුවල. චිත්ත চৈতසික ගණන් කරන්න පටන් ගත්තා. අනම්මනම් යනකොට ලොකු සංසයට තේරෙනවා මල පෙන්නයි කියලා. කටුකුරුන්ද සංසයට ආර්දනා කරා මේ නිවන කියන එක ගැන පොඩ්ඩක් දේශනාවක් පවත්වන්න කියලා. ඒක කටුකුරුන්ද සංසය කිව්වා දැන් ඔය ඔක්කොමලා අභිධර්මේ කාලා ඉන්නේ. අපි ධර්මානුකූලව ලයිස්තු කටපාඩම් කරනවා. දේශන දෙනවා පැලෙන්න. ඒ ඒ දේශන දෙනකොට හිතෙන්නේ අම්මා මේ බුදුහාමරණ තියාවි. මට බයිනවා ඒ ඒවට දැරෙන් කතා කරනවා කියලා මම ඒව අතහැරලා දැන් මේ පරණ කොනයි කරතේ දෙන්නම් වික්කලයි. දැන් බය බිස්නස් කරන්නේ කරගන්න කෙනෙක් කරගත්තා වයි. මොකෝ ඉව්වති කිය ගියොත් ඔය සංකරාචාර්ය ඊටදී බොහොම ඉහළින් ඉන්නේ. බුදුජානක කියූප එකම හරවලා අනිත් පැත්තරලා කියනවා. ඉතින් මේ දවස්වල පුදුමාකාර විදිහට ඒ විදිහට Hindu ආගමෙන් එන ආපු අයයි ලංකාවේ බුද්ධහම විපස්සනා කියන කට්ටිය අතර ඒ පටලැවිල්ල පේනවා. ඒගොල්ලෝ දිහා බලපුවම භාවනා කරන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ කියනවා භාවනා කරන්න ඕනේ නැහැ මගේ බණ අහපුවම නිවන් දකින්නවා කියලා. ඒ නැත්නම් භාවනා කරන්න බාලාංශ පන්ති අය. භාවනා කරන්නේ නිවන් දැක්කට පස්සේනේ. ඉස්ලාම් ගන්ති දසනා බහතබ්බනේ වයලකට එන්නකෝ මම පෙන්නන්නකෝ. පස්සේ භාවනා බහතබ්බ කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා මේ ඒ එවැනි මේ විකාර ලෝකයක අවුරුදු 50ක් නිසන්වනේ තිබ්බයි කියන එක ලොකු ආශ්චර්යයක්. අවුරුදු 1967 වෙනකොට භාවනා මධ්‍යස්ථානයක් හැදුවයි කියන එක ලොකු ආශ්චර්යයක්. ඒකලේ අවුරුදු 50 මේක පැවැත්වුවා කියන එක ලොකු ආශ්චර්යයක්. මොකද ওই දිගටම කිව්වා භාවනා කරන්නේ මේ කමේ ජීවත් වෙන්න බැරි හරක් හොරු කැලේ රිංගලා. ජොබ් එකක් කරගන්න බැරි පවුලක් කරගන්න බැරි මිනිස්සුන්ට තමයි භාවනා කරන්න පැවිද්ද තියෙන්නේ අරණ්‍ය පැවිද්ද කියන චෝදනා කරකට හිටියේද ලොකු ස්වාමීන් වහන්සේ කාලේ කියනවා මේ මේ නම ලැබුවා දන්නේ නැති ඉඳලා වෙන්නේ නැති ඉන්නේ නැත්තේ මේට. නමුත් කලේ ඇවිල්ලා පැවිදි වෙනවා කියලා කියන්නේ ගමේ ඉඳලා කියන කතාව තමයි තේරෙන්නේ. නමුත් අපි දැකපුවාම නම් කවුරුත් එන්නේ නැහැ කිව්වා එහෙම කියන්නේ. හොඳ ලොකු සංසලා සංස්කෘත පාළි හොඳට දැනගෙන භාවනාවත් කළා ගමේ පන්සලෙපොත් ඉඳලා කැලේට ආවේ. ඉතින් අපිට දුන්න නිකන් ලයිසන් එකක් මිනිස්සු ඔය කතා කරලා උඹල බය වෙන්න එපා. අපි මේ ඇවිල්ලා තියෙන හැම ගමේ ඉන්න බැරිකමට නෙවෙයි. නමුත් අපේ විවේකී අවශ්‍ය නිසා හැබැයි මේ බුදුහාමර බුදු වෙලත් භාවනා කරා. රහතන්තුල රහත් වෙලත් භාවනා කරා. කාශ්‍යප මහරතනසි පැවුප රහත් වෙලත් දුතාංග 13ම රැක්කා. ඒක නිසා මේක දිගට පාත්තන්න ඕනේ කියලා. ඉතින් එතකොට අර වාදපතේට යන කට්ටිය පටිකං රූප සංඥා කියන මත අත්දකින්න නැතුව මේ හයියෙන් කෑ ගහන කට්ටිය කියනවා මේ එහෙම කරන්නේ මොන්ටිසෝරි පන්ති කට්ටිය කියලා. භාවනා කරන්නේ මොන්ටිසෝරි පන්ති කට්ටිය. ඕක තේරුම් ගන්න භාවනා කරන්න ඕනේ මේ මේ මේ පද දෙක තුනක් ඉගෙන ගත්තාම හරි කියලා. නමුත් ඥානන්ද සාංශ දේශන 33ක් දීලා විස්තර කරන්න පටන් අරගත්තා. මේ රූප සංඥා මට්ටමට ආවට පස්සේ නම් ওই කියන වාදේ එකතු වෙච්චාම නැත්තම් චින්තාමය ඥාන එකතු කරන ලොකු හයියක් එනවා. ඊට දේශන ශක්තිය වැඩි වෙනවා. යක්ක ප්‍රතිබල බව වැඩි වෙනවා. නමුත් මේ පටිගං රූප සංඥාච කියන මට්ටමට නැතුව අර්ග කටපාඩම් කරලා විතරක් ගිය කට්ටිය කොයි වෙලාවෙ දුණ චර්ිත කඩා ගන්නද කියන්න බෑ. ඒක නිසා ඒකට දෙන්න තියෙන එකම උත්තරේ වාද කරලා නෙමෙයි. කාලයට ඉඩාරිනේ. ඔයා කියන කාරණා ඉතින් කරගෙන යන්න ප්‍රශ්නේ නැහැ. මම ඉඳපු ගමන් මේ මෑන් මිසින් මොන වෙලාවක් දන්නේ හයියෙන් කතා හිටු මනුස්සයා ඒක පාර නිකන් පෝර කියලා ඇල්ලද්දා වගේ බක්කාල යන තියලා යනවා මොකද ගුණ චරිතයක් තිබිලා නැහැ ඒක නිසා බුදුරජාන් වහන්සේ පවා දේශනා කරනවා යම් කෙනෙක් සෝවාන් වුණාද කියලා දැනගන්න ලේසි නෑ ඇසුරු කරන්න ඕනේ ඒකෙන් තමයි කියන්නේ ඒත් බොහෝ කල් ඇසුරු කිරීමෙන් කියන ඉතින් කට්ටිය දැන් අහනවා සුමානද කියන සෝවාන් වෙන්න බැරිද සෝවාන් වුණාම මනින්න මිෂන් එකක් නැද්ද මටත් නිකන් ඒ වගේ දැනෙනවා පොඩ්ඩක් මම පොඩ්ඩක් කුත්තුව ගහලා බලන්නකෝ මම සෝවන්ද කියලා. කියලා ඉතින් ওই নানা ප්‍රකාර දේවල් එනවා. ඒගොල්ලන්ට මේ වචන හරි වටිනවා. ඉවදිගේ වාදපතේට යන්න පුළුවන්. මං කියන්නේ වාදපතේ අයින් කරන්න කියලා. මං කියන්නේ තමයි චරිතයෙන් සපයලා දෙන්නවා. ඒක කියන්නේ අපදානේන සම්පායති කියලා. තමන්ගේ චරිතයෙන් සපයලා කියන්න පුළුවන්කම තියෙනවා. මහා ලොකු වාද විවාද තර්ක වලට කියලා දිනුවේ නැති වුණාට තමන් සතුටින් ජීවත් වෙන්න ඕනේ අර සීලයක තියෙන ප්‍රතිෂ්ඨාව පිරිච්ච ගතිය නිකම් උත්තරයක් වෙනවා ඒකට කවුරුත් ඇවිල්ලා මේ සීලයට සාතික දෙන්න ඕනෙත් නැහැ කාටවත් ඔප්පු කරලා පෙන්නන්න ඕන එක මොකොත් නැහැ තමන්ගේ තියෙන සීලෙමයි ඒ වගේම නිතිපත භාවනා යන්න ඕනේ ඒ වගේම නිතිපත මේ වගේ ඒ භාවනා කරපු අයට ඉහලින් ඉඳලා කතා කරන જાතියක් ඉන්නවා ඒගොල්ලෝ කියන වාදපතියක් තේරුම් ගන්න ඕනේ ඒව ඒගොල්ලන් කිව්වා නෙමෙයි ඒව પરම්පරා ගණක් ආපුවා බුදුහාමුදුරුවෝ ඒව પરම්පරා හතක් පෙන්ලා තියෙනවා. මේ Hindu ආගමේ අයට උඹලගෙන මේකනේ પરම්පරා ඒ එක්කෙනෙක්වත් නිවන් දැක්කයි කියලා කියලා තියෙනවා කියලා. එක්කෙනෙක්වත් නෑ. ඒගොල්ලෝ කියන්නේ මරණයට පස්සේ නිවන් දකින්න. ඉතින් එහෙම වාදයක් අපිට තියෙනවා දීඝනිකාය සූත්‍රයේ භක්මජාල සූත්‍ර නැත්නම් අනිකු සූත්‍රවල. නමුත් මෙතන මේ කතා කරන්නේ භාවනා කරන කෙනෙක් කොහොමද පටිගයත් රූප රූප සංඥාවත් අඳුරගන්නේ කියන එකටයි මම මේ හේතු දක්වන්න ලැහැත්තුනේ ඒක එච්චරම මේ දුර්ලභ නැහැ. ඔය 77 87 අපි භාවනා කරන්න පටන් ගත්ත කාලේ තරම් දැන් දුර්ලභ නැහැ. දැන් මේ සාමාන්‍ය සතිපස්සේ ළමයිනුත් මේක කතා කරනවා. කතා කරුවාට පස්සේ කියන්න ඕන උන් ඔත්තෙන්ද දාලා බලන්න චින්තාමය ඥාන. ඒකේ සීමා මරියාදාවල් නැහැ. ඒකේ ගැටුමක් නැහැ. ඒකේ ආතතියක් නැහැ. ඒක තමයි මේගොල්ලෝ මේ හයියෙන් කතා කරන්නේ. ඔහොත් ඒකට තමයි චරිතයෙන් සපේලා ඒකට චින්තාමය ඥාන දාගත්තොත් ලස්සන ගැම්මක් එනවා. ඒ කට්ටියට තමයි ඔය වික්ත ප්‍රතිබල අන්න ඇයි කියලා දෙන්න පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් සිව්පිරිසිම් ව්‍යාපත් කියන එක ප්‍රසිද්ධ තමනුත් භාවනා කරලා වාදපතියක් දැනගෙන වාදයට ගහගන්න යන්නේ නමුත් සපේල උත්තර දෙන්න පුළුවන් කට්ටිය නිසා මේ ටික මේ ඥානද සංස්කෘතියේ දේශනාවේ නිවෙන නිවෙන දේශ හැම තැනම මේ සුවඳ තියෙනවා. පෙන්ලා දෙන්න හදනවා මේ කොහොමද නාම රූප දෙක සම්බන්ධ වෙන්නේ කොහොමද විඥානය සහ නාම රූප දෙක සම්බන්ධ වෙන්නේ කියන එක ඒක සාමාන්‍යයෙන් අවුරුදු 20කට විතර ඉස්සලා තේරවාදයේ බණකටවත් ගත්තේ නැති එකක්. තේරලා දාලා තිබුණ එකක් දැන් ටික ටික අරගෙන තියෙනවා ඒස අපි තව ටිකක් කියවලා බලමු. ඥානන්ද සාංශ කොහොමද අපිට මේකට උදව් උපකාර එහෙම නැත්නම් සාක්ෂි සපයන්නේ කියලා. එතකොට මේ රූප සංඥාව ගැන අපි තව ටිකක් කල්පනා කරලා බලනවා නම් බුදු පියාණන් වහන්සේ දැක්වූ හැටියට රූප සංඥාවෙන් සිත මුදා ගැනීමයි කෙනෙකුගේ පරමාර්ථය විය යුත්තේ. මේ රූප සංඥාව ඇතිවන්නේ කොහොමද? අර ගැටීම නිසායි. හැපීම නිසායි රූප සංඥාවක් ඇතිවන්නේ. දැන් අර මැසි මදුරු ආදීන් ඇවිල්ලා පාත් වුණාම තමයි අර රූප සංඥාව ඇති වෙන්නේ. වෙන එකක් තබා අපි කලින් සඳහන් කළා පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු පිළිබඳව තද බව, මොළොක් බව ආදී තේරුම් ගන්නේ අතින් අල්ලලා. අපි මේ මනුෂ්‍ය ශරීරය මිනුමක් හැටියට යොදාගෙන එක්තරා විදියක මිනුම් සමූහයක් කරගන්නවා ඒ සතර මහා භූතයෙන් පිළිබඳව. මහා භූතයෙන්ගේ හොල්මන් අපිට කවදාවත් සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න බෑ. නමුත් අපේ ජීවිතයට ගැළපෙන ආකාරයට මනුෂ්‍ය ශරීරයෙන් මහා භූත ධර්ම තේරුම් ගන්න උත්සාහ ගන්නවා. ඒ ඒ සතුන් තම තමන්ගේ ස්පර්ශය ඒ මහා භූත ධර්ම ආශ්‍රයෙන් සකස් කර ගන්නවා. එතකොට මෙතන එහෙම පිටින්ම තියෙන්නේ රූප සංඥාවක්. මේ රූප සංඥාවෙන් හිත මුදා ගැනීමයි එතකොට පරමාර්ථය. අර පටිඝයත් රූප සංඥාවත් ඒ එක්කම නාමයත් රූපයත් මේවයින් සිත මුදාගත්තොත් අන්න ඒ අවස්ථාවේදී තමයි අන්තෝ ජටිත බහි ජටිත මේ සංසාර ගැටලුවෙන් මිදෙන්න පුළුවන් වන්නේ. ඒ එක්කම අපි තව කාරණයක් කල්පනා කරලා බැලුවොත් ලෝකයේ භව විභව කියන දෘෂ්ටි දෙක ඒ කියන්නේ ලෝකයේ ඒකාන්ත අස්තිත්වයක් හෝ ඒකාන්ත නාස්තිත්වයක් පිළිබඳ ඒ දර්ශන බොහොම දාර්ශනිකයින්ගේ සිත්වලට මහා ගැටලුවක් වෙච්ච දේවල්. අපි කලිනුත් සඳහන් කළා සත් අසත් කියලා. මේ මුළු මහත් ලෝකයේම ඇති උනේ සත් කියන සදාකාලික පදාර්ථයකින්ද එහෙම නැත්නම් අසත් කියලා දෙයක් තිබිලා ඊළඟට සත් කියලා දෙයක් ඇති වුණාද? ඔය විදිහේ මහා ගැටලු රාශියක් ඇති වුණා. මේ ඔක්කොම ඇතිවීමට හේතුවත් මෙන්න මේ රූප ධර්මයන් පිළිබඳ එක්තරා වැරදි වැටහීමක්. ඒක අපට හැඟෙනවා කලහ විවාද සූත්‍රයේ එන එක්තරා ගාථා පාඨයකින්. රූපේසු දිස්වා විභවං භවංච විනිච්ඡයං කුරුතේ ජන්තු ලෝකේ. රූපය පිළිබඳ ඇතිවීමත් නැතිවීමත් දැකලා මිනිස්සෙක් ලෝකයේ එක්තරා විනිශ්චයකට පැමිණෙනවා. මොකද්ද මේ විනිශ්චය? ඒකාන්ත පැවැත්මක් සහ ඒකාන්ත විනාශයක් තියෙනවා කියලා. මේ මෙතනත් මම ඉල්ලා හිටනවා අතර කරන්න කියලා අපි ඉස්සර නතර කරුවේ නාමයක් රූපයක් ඊට ඊළඟට නාම රූපයක් විඥාන කියන මෙතෙන් තමයි මොහොත් පරිසමතේ ගැඹුරු තමයි. එතකොට මේ රූප සංඥාව ගැන අපි ටිකක් සල්පනා කරලා බලනවා නම් බුදුපියාණන්සේ දැක්වුව හැටි රූප සංඥාවෙන් හිත මුදා ගැනීමයි කෙනෙකුගේ પરමාර්ථ වීර්ති. මේ රූප සංඥාවෙන් හිත මුදා ගැනීමයි කෙනෙකුගේ પરමාර්ථ වීර්ති කියන එක දැන් මේ නැත කරපු වාක්‍යයත් එක්ක යනකොට තේරෙන්නේ මේ රූපේසු දිස්වා විභවම් භවංච විනිච්ඡං කෘතේ ජන්තු ලෝකේ කියනවා ඒකාන්තෙන් තියනවා කියලා හෝ ඒකාන්තෙන් නැහැ කියලා මිනිස්සෝ මේ භාවනා කරන කෙනා මේකෙන් නිගමනයකට එනවා. ඉතින් මේක මට හිතෙන්නේ අපි නිදර්ශනයක් කරන කතා කරුවොත් එතකොට පුළුවන් කාට හරි මම කියන දේ ඇත්ත නැත්තද කියලා සාකච්ඡාට සම්බන්ධ වෙන්න අපි ආනාපානය අරගෙන භාවනා කරන ආනාපානෙ ගෙවෙනකම්ම හිටියා. මුදුවට තේරෙනවා යාට දැන් මේ කෙවල් දොරවල් තියෙන ප්‍රශ්නත් නැහැ, නීවරණ වල ප්‍රශ්නත් නැහැ, ආනාපානෙ කියන ගැටුමක් නැහැ. ඒකම නිදහස් වෙලා. ඉන්නකොට ආයෙසරයක් ඉඳපු ගමන් ආනාපානයක් මතුවෙනවා. එක්ක සද්දයක් ඇහෙනවා. එක්ක වේදනාවක් දැනෙනවා. එක්ක හිතවිලක් ඇහෙනකොට ආනාපානෙ මතුවෙනවා. ඉතින් ඒකට එයා ප්‍රශ්නයක් අහනවා ස්වාමීන් වහන්සේ මේ හොඳ විවික තැනක ඉඳලා ඒ විවිකෙන් ගැස්සිලා මම සද්දකට වේදනාවට හිතවිල්ලකට නැත්නම් ආනපාන නැගිට්ටා. මේ ඊට පස්සේ මට ඕනේ නම් මේ ආනපානේ භාවනා කරන්න පුළුවන්. නැත්නම් සද්ද වේදනා හිතවිලි භාවනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මට ආයෙත් අර තිබුණු විවිකට යන්න ඕනකම හිත ඉල්ලනවා. ඒකට යන්න බලන්න මම මොකද කරන්න ඕනේ කියලා. ඒ ඒ ප්‍රශ්නේ ඇහෙන්නේ නැති කිසිම ධර්ම සාකච්ඡාවක් මම දැකලා නැහැ මේ පසුගිය අවුරුද්දේ විතර වගේ. ඉන්නේ නැති වෙලා මොකක් ඇති වුණාට පස්සේ දැන් මම මොකද කරන්න ඕනේ කියලා. ඉතින් එතකොට මේ පළවෙනි සැරේ ප්‍රධාන වශයෙන් ඒ යෝගාවචරයට භාවනා කර කර හිටපු අරමුණ නැතිවීමම විශාල ජයග්‍රහණයක්. එයා මේ අරූපය කියන එක සූක්ෂම රූප කියන එක එහෙම නැත්නම් විභව තණ්හාව කියන එක ඉස්ලාම විරුද්ධ වෙනවා. ඉතල එයාට සමහරු ඒකට බය වෙනවා තනි වුණා පාළු වුණා කම්මැලි වුණා කියලා. තව සමහර ඉතුරු නැහැ කරදරයක් නැතුව හොඳ විවිකතන්න ගියයි කියලා. නමුත් ඒක හිතින්නේ ඊට පස්සේ ආය රූප මතුවෙනවා. ආය ආනපානෙ මතුවෙනවා. අද්ද වේදනා හිතිලි මතුවෙනවා. ඉතලට උපදේශයක් දුන්නොත් එම කමන්නේ මතුවෙච්ච එක ඔයාගේ දෝෂයක් නෙවෙයි. සතියේ දෝෂයක් නෙවෙයි හැටි. ඒ මතුවෙච්ච ආනපානෙදී ආයෙත් බලන්න. බලනකොට නොබෝ වෙලාවකින් ආයෙ නැති වෙනවා. ආයෙ ඇති වෙනවා. ආයෙ නැති වෙනවා. ඒකෝට ළඟ ළඟ ළඟ ළඟ මේ ඇති වෙනවා මේ නැති වෙනවා. මේ ඇති වෙනවා මේ නැති වෙනවා කියනකොට ඊට තේරෙන්න පටන් ගන්නවා මේ බලහන් ඉන්න මගෙන් කිසිම සම්බන්ධයක් නැහැ. ඇති වෙච්ච දේ නැති වෙන්නත් නැති වෙච්ච දේ ඇති වෙන්නත්. එතකොට එයාලා එයා බලහන් ඉන්නේ තිකලිම ප්‍රතිසම්පාදේදී. මමෙක් නැහැ, තණ්හාවක් නැහැ, මාන්නයක් නැහැ. එතකොට පේනවා ඒ වගේ ස්වභාවය තමයි මේ විදිහට ඇති වෙනවා නැති වෙනවා. මෙන්න මේ ඇතිවීම නැතිවීම විෂයෙහි ඒ භවය විභවය කියන දෙක විශේෂයි රූපයක් නාම වෙනවා රූපයක් අරූප වෙනවා අරූපයක් රූප වෙනවා විශේෂයි ගැටීමක් ඇති නොකර බැඳීමක් ඇති නොකර සිටීම තමයි මේ වාක්‍යයෙන් මම අදහස් කරන්නේ මේ වැදගත්ම දේ තමයි රූප සංඥාවෙන් හිත මුදා ගැනීම. ඒ කියන්නේ අරූපෙට ගියාට රූපයක් එයි කියලා බලාපොරොත්තු වෙන්නේ. රූපෙට ගියාට රූපයයි නැති වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ. ওই දෙක කාගවත් මේ චෝදනාවක්වත් දඬුවමක්වත් නෙවෙයි. මතු වෙන්නේ රූපේ නෙවෙයි. රූප සංඥාව. ආනාපානිය වගේ හොල්මනක් මතු වෙන්නේ. සද්දයක් වගේ හොල්මනක් මතුවෙන්නේ. වේදනාවක් වගේ හොල්මනක් මතුවෙන්නේ. ඕක එහෙම බොද වෙනවා. ඕක රූපයක් කියලා ඇල්ලුවොත් ගැටමක් ඇති වෙනවා. ඉතින් සයි නැවත නැවත රූප සංඥා මතුවෙනකොට ඒක මේ සංඥාවක් විතරයි. ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි. එහෙම නැත්නම් රූපේ රූපතෝ රූපස්මින් රූප රූපේසු කියන හතර ආකාරයට වර්ණ ගන්න නැතුව රූපෙට ඇවිල්ලා යන්න අරින්න නම් කරන්න එපා. හිත කර හිත කරදර ගන්න එපා. ඒකට ඒක එනවා යනවා එනවා යනවා එනවා යනවා ඒකට ඉවරයක් නෑ වාගේ. නමුත් හොඳට බලහිටියොත් ඒක අන්තිමට ඒක කෙරේ තමන්ගේ ප්‍රතික්‍රියාව <clears throat> ඒක කෙරේ තමන්ගේ තියෙන හිත කරදර ගන්න ගතිය පුදුමාකාර විදිහට අඩු වෙලා කරදර තිබුණට ඇඟේ දාගන්න නැති වෙන්න තීරුම් ගන්නවා. ඒක තමයි මෙතනින් කියන්නේ මේ රූප සංඥාවෙන් හිත මුදා ගන්න එක. රූප සංඥාවෙන් සිත මුදා ගැනීමයි කෙනෙකුගේ පරමාර්ථ වේතු. නැවත මත වෙනවා මත වෙන සංඥාවක්. ඇති වෙනවා නම් ඇති වෙන සංඥාවක්. ඒ නිසා ඔය සංඥා විශේෂයි කාමයේ වගේ කරදර ගන්න එපා. ඒක දැන් මෙතන කියනවා දැන් මේ කීප එකේදී රූපේ ඇතිවීම නැතිවීම දැකලා මිනිසෙක් ලෝකේ එක්තරා විනිශ්චයකට පැමිණෙනවා. විනිශ්චය කිරීමේ ශාපය තමයි සංසාරය කියන්නේ. විනිශ්චයකට පැමිණෙනවා. මොකද්ද මේ විනිශ්චය ඒකාන්ත පැවැත්මක් සහ ඒකාන්ත විනාශයක් තියෙනවා නැති වෙලාවෙ හිතනවා මේක දිගටම තියේ මතුවීමක් එන්නේ නැති වෙයි කියලා මතුවීමක් ආපුවා හිතන කවදාකවත් මට ආයන්න බැරි වෙයි මතුවීමෙම කරදර කරයි කියලා කිසිම දෙයක් නැහැ මතුවීමක් આવුත් නැතිවීමක් තියෙනවා නැතිවීමක් આવුත් මතුවීමක් තියෙනවා ওই දෙකට වෙන්න ඇරලා ඔබ මේ අල්ලපු gedට එකක් වගේ බලන් හිටපන් අන්න ඒකට කියනවා රූප සංඥා හිත මුදා ගැනීම කියලා. ඒක ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අතර තියෙන දෙබසකදී චූල ශුන්‍යත සූත්‍රයේදී ආනන්ද සප්පයි සූත්‍රයේදී ආනන්ද හැමදෙරුගේ අහන බුදුරජාණන් වහන්සේ නේව සංඥා නාසඤ්ඤායතනෙ මත වෙන රූප ඇති වෙනවා සංඥා ඇති වෙනවා නැති වෙනවා ඒක නිවනද කියලා අහනවා. නැත්නම් එතන කිව්වොත් අනිවාර්යයෙන්ම නිවනද කියලා අහනවා. බුදුසසුන් කියනවා එතන කියත් ආනන්ද කෙනෙකුට ඒක නිවනට මාර්ගයක් කරනවා කෙනෙකුට වෙන්නේ නැහැ. ඉතින් සාත මෙච්චරත් කරලා සංඥා ඇති වෙන්නේ නැති වෙන්නේ தත්වයකට ගිහිල්ලා නේම සංඥා නාසඤ්ඤායතනෙදි ඇයි නිවනට යන්නේ නැත්තේ කියලා. කෙනෙක් ඒ නේම සංඥා නාසඤ්ඤායතනෙ ඇති වෙච්ච තැනත් මගේ කියාගන්න ගියොත් අල්ලගත්තොත් එයාට නිවන් දකින්න බෑ. ඒක ධර්මතාවයක් වෙනකම්ම භාවනා කරන්න ඕන. නැත්තම් ආලාර කාලාම උද්දකරාම පුත්‍ර ඒ වෙලාව ගිහිල්ලා තිබ්බා. ඒත් ඒගොල්ලෝ හිතන අපි උපාගත්ත ධානය මේක මගේ ධානය එන්න මං කියලා දෙන්නම් කියන මට්ටමට ඒක ඇඳලා තිබ්බා. ඒක කරේ දාගෙන තිබුණා. ඉතින් ඒක නිසා ඒකට unassuming කියන්නේ අතම්මේතාවය කියලා. ඒක මම නෙවෙයි කියාගන්න දන්නේ නැත්නම් එතන කරදරයක් වෙනවා. ඉතින් ඒක නිසා එතෙන්නටකම් භාවනා කරුවට පස්සේ නම් ওই ශංකරාචාර්ය කියපු දේ හරි වටිනවා. එතන ගියාට පස්සේ නම් අනිදස්සන විඥානේ හරි වටිනවා. එතන ගියාට පස්සේ නම් අපපතිත විඥානේ හරි වටිනවා. එතෙන් ඊට පස්සේ නම් මේ එකක්වත් දාගන්න එපා කියන එක වටිනවා. නමුත් එතෙන්ට යනකම් ඒ දාගන්නේ නැහැ කියලා කිව්වට නිකන් සිංහාව පරවගත්ත කොටලුවෙක් වාගේ පටලැවිලක් තියෙනවා. ඉතින් මේ දෙක එතෙන්කම් භාවනා කළා ඊට පස්සේ මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියන්නේ නැත්නම් ওই ශංකරාචාර්යගේ දර්ශනයක් දාගන්න. එහෙම නැත්නම් ආනිදස්ස විඥානය දාගන්න කල්පනා වුණොත් නිවනට යනවා. එහෙම නැත්නම් මෙච්චර දිනු කර භාවනා මගේ මේ ධ්‍යානෙ මගේ මම දැන් ඉස්සරහට මොකද්ද කරන්න ඕනේ කීක විනිශ්චය කරන්න හදනවයි කියලා කියන්නේ තාමත් රැති වෙච්ච නේව සංඥා නාසඤ්ඤායතනේ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැත්තත් දිරව ගන්න බැරිකම තියෙනවා. උත්තරේ මොකද්ද? ඔක ලක්ෂ වාරයක් වෙන්නදී. වෙනකොට වෙනකොට ඕකත් මම බැලුවත් නැතත් සිද්ධ වෙන දෙයක් කියලා. අපි මේ සැරේ ඔව් මේ සැරේ ගමන යද්දී වැරදිලක් වෙලා සතිපාසලකට කතා කරලා තිබුණා හාමුදුරුවෝ එක දවසක් දීලා ළමයින්ට එක දවසකට කියලා දෙමාපියන්ට එක දවසකට කියලා. දවස් දෙකකට සැලසුම් කරලා පළවෙනි දවසේ ලොකු හාමුදුරුවෝ කිව්වා මං එන්න කිව්වේ නැහැ කියලා. කොහොම හරි පස් දිනක් ළමයි ආවා. මට ඒක මේ පස් දෙකට ධන සම්පූර්ණ ධෛර්යය දාලා කියලා දෙන්න ඕනේ කියලා. දෙමාපියත් ඇවිල්ලා හිටියා. මොකද පස් දිනවලට කවන්නේ අපි කරමු කියලා. කරලා ඒ ළමයින්ට ඔය මේ බිල් එක ගහලා පුරුදු කරලා මයින් ජායක මේ කද්දේකට කියන්නේ මේ අයින් ගියා කියලා තමයි කියන්නේ. ඒක කර කර ඉන්නකොට ඒ ළමයි ටිකක් ඇල්ලුවා ඉතින් මට හොඳට වෙලා හැම ළමයි පරිවිතස මං කව හෙට ළමයි ආවොත් ඕගොල්ලෝ එයාට කියලා දෙන්න ඕනේ. මේ පස් දෙනා මේ ට්‍රේන් කරා. ඊට පස්සේ කරයි පුරුදු වෙනවා කියලා මොකද මේ ළමයිට ඇත්තටම ඕනකම තියෙන ළමයි. ඉතින් එක ළමයෙකුට මං අහුවා මේ බෝතලේ මේ මයින්ජා කියන එක දැකලා තියෙනවද කට්ටිය දන්නවද? සංගයත් දන්නේ මේ කබඩ් එකේ තියෙන අර බෝල බෝල පාවෙන එක අරගෙන එනවද? බෝල බෝල දාලා හදපුවා විදේශමන්ත කියලා දුන්නේ මේ මේ ආයසුතුන්ගේ කබඩ් එකට යන තැන වම් අත පැත්තේ අර සෙල්ෆ් එකේ තියෙනවා. ඒක දීලා ඒ දැන් ඇවිස්සලා තියෙන්නේ එලමැටික අත උඩ තියාගන්නේ කියලා. ඉතින් අත උඩ තියන්නත් එහෙම මණ්ඩි බිඳිනවා. ඒතර මම ළමයින් ගියහුව දැන් මේ මණ්ඩි බිඳින් පිළිසොය මොකද්ද කරේ කියලා. ඒ ක්‍රම එක අපි නිස්සද්දව බලන්න හිටියා. හිත එකතෙන් කරලා බලන්න හිටියා. අත හොල්ලන්නේ නැතුව තියාගෙන හිටියා. මං කෝ අතෝල්ලන්නකෝ කබඩ් එක උඩ තියන්නකෝ නිස්සද්දනේ කලබල කරමින් බලන් ඉන්නකෝ හිත අවශ්‍යගෙන බලන් ඉන්නකෝ tempat වීම වෙනස් වෙනවද ඔයා හිත අවශ්‍යගෙන හිටියත් තරක tempat වෙනවා ඔයා ශබ්ද කරමින් වහලේ tempat වෙනවා කබඩ් එක තිබ්බත් tempat වෙනවා ඉතින් tempat වීමට ඔයා මොකද්ද කරේ ඉතින් මොන දේ බයිද මොනව නොකර ඉන්න එක තමයි කිව්වේ ඔය ඉතින් ඕක තමයි බලනවා කියන්නේ ඔය tempat වෙලා බලන හැටියක් නැති වුණත් අවශ්‍යබුදේ tempat වෙනවා. ඒක ඇයි අහන්න දෙයක් නැහැ. මේ මේකේ මේකේ තියෙන දෝෂේ තමයි මේ වතුර දාලා නැහැ මේකට. මේක ඉච්චර හොඳ නැහැ. මේක ඔක්කොම යටට මෙහෙම කලවම් කරලා කලවම් කරලා මෙහෙම තිබ්බහම අන්තිමට මේ බෝල ඔක්කොම tempat වෙනවා යට. ඒකට වෙනම මේ එකක් හදලා තියාගමු අපි මේ සතිපාසල කරන්න වෙනවනේ මේ කට්ටියට. ඉතින් ඒක tempat වීම සඳහා මොකද්ද කරන්න ඕනේ? මේක හොල්ලලා මේ මාතේ තියාගෙන ඉන්න එක විතරයි. ඒකට අතේ තියාගෙන වල තැම්පත් වෙන මම කතා කරගෙන හිටියත් ඒක තැම්පත් වෙනවා කතා නොකර හිටියත් තැම්පත් වෙනවා මම නිස්සද්ද හිතකින් බලා හිටියත් කලබල හිතකින් තැම්පත් වෙනවා ඒ කියා එක මොනවත් වෙන්න දෙයක් නැහැ හොල්ලන්නේ නැතුව තිබ්බොත් එතන මේක අතේම තියාගෙන ඕනේ නැහැ ඩෙස්ක් එකකට තිබ්බත් තැම්පත් වෙනවා ඉතින් ඒ වගේ අර සංඥා ඇත්තේත් නැති ඇත්තේත් නැති තැනට ගිහිල්ලා ඔක මම කියාගත්තොත් ඔක මගේ කියාගත්තොත් මගේ ආත්මේ කරගත්තොත් ඔක භාවනාවක් වෙන්නේ නැහැ මම නැතුණාට ඒක වෙනවා ඉතින් ඒකට මම හොඳම නිදර්ශනය දෙන්නේ දැන් ඕගොල්ලෝ නැති නිසා ගෙවල් වල මිනිස්සු මේ දවස්වල සන්තෝෂයෙන් ඉන්නවා කියලා දන්නවද? මේ නාකියෝ ගෙදර හිටියානම් මල්ල කචල්නේ හැම මගුලටම ඇඟිලි ගන්නවත් ඒකට සීනි මදි කියනවා හොද්දට ලුණු මදි කියනවා මේ කට්ටිය ගෙදර නැති වෙච්චාම ගෙදර මිනිස්සු කොච්චර ජොලිය ඉන්නවද මොකද්ද කරලා තියෙන්නේ ඉන්නකම් හම්බ කරලා ඕවර් ටයිම් කරගෙන අමුටි ගාගෙන හම්බ කරගෙන ගෙදර මිනිස්සු කන්න දුන්නා උන්ට මල වාතය ඕගොල්ලෝ ඒ ඔයගොල්ලෝ නැති වෙච්චාම ගෙදර මිනිස්සු සන්තෝෂෙන් ඉන්නේ. එන්නේ නාකිය මැරෙන්නෙත් නැහැ, දහකා වෙන්නෙත් නැහැ කියලා නේ කියන්නේ. නාකිය මැරිච්චා අඩුවනේ ඇඳ ඉතුරු වෙනවා. මේකේ නෑ ඒක චූ කර ගන්නවා, ඒක කක්ක කර ගන්නවා, ඕකේ කෑමක් දා ගන්නවා, රණ්ඩු කරනවා, නාකිය වින්දාම කරන්නේ. ඉතින් නාකිය නැති වුණා වගේ තමයි. ඉතින් කියනවා ශ්‍රී සංක්‍රාචාර්ය ඇත්ත. ඔබ මොකුත් කරන්න දෙයක් නැහැ. ඔක තිබ්බ ගමන් භාවනා වෙනවා. ඔතේ රූප සංඥා වුණාට පස්සේ විතරයි. ඒක කාමේ නෑ කාම සංඥාවේ නෑ රූපේ නෑ රූප සංඥාවේ තියෙන නිසා රූප සංඥාවටපත් කරලා ඉතින් බලන්නේ මොකවත් කරන්න එපා මම යමාගේ කියන්නත් එපා නිස්සද්දෙන් උත්සාහ කරන්නත් එපා මොකක්වත් කරන්න එපා ඒක කිව්වට පස්සේ ඒ ළමයා එක පාරටම කිව්වා ඕක තමයි ඕෂා ඒකනේ හරිනේ සාංශ ඒක තමයි කරුණාව කියන්නේ කිව්වා මොකෝ මේ මොකද්ද කියන්නේ එයි සාංශ මොනවද නොකර ඉන්න එක තමයි කරුණාව කිව්වා පස්සේ මං කෝ අනිද්දාසේ නම් ඔක ලියාගෙන ඉඳී කියලා. ලස්සනට ලියලා තියෙනවා අපි මොනවා කෙරුවත් අකරුණාවන්තයි කියලා. කරන හැම දෙයකින්ම කරන්නේ කටරි පහුරු ගන්න එක විතරයි. නිකන් හිතපන්. ලෝකෙට කරන්න තියෙන ලොකම කරුණාව සුම්මයිරි. ඒක තමයි රමණ මහරිෂි පොතක් ලිව්වා සුම්මයිරි කියලා ත්‍රිපිටකය වගේ. ශංකරාචාර්ය ක්‍රමේ. නිකන් ඉන්න. අපිට ඒක බෑ. අපි භාවනා කරන්න කියලා තටමන. ඉතින් මං කිව්වා ඉතින් සාමාන්‍ය සාහනේ බඩේ බබාගේ වයස හරියම නම් තටම පොට බබා එළියට එනවා. බබාගේ තා වයස මදි නම් බඩේ ඉඳද්දි තටමවුවට. බබා එන්නේ නැහෙනේ. දැන් අපි කියමු පිරිමි කෙනෙක් තටමනවා කියලා හම්බ වෙද ළමයි. හම්බ වෙන්නේ නැහැ. ඒකට කල් වයස් පිරෙන්න ඕනේ. ඒකට බබත් ඇතුලෙන් පයින් ගහන්න ඕනේ. ඒකල කියන්නේ අතාරපන් මට යන්න අරපන් කියලා. ඒතකොට තටමන්න ඕනේ. ඊට කලින් තටමැව්වොත් සාමාන්‍ය බබ හම්බුණත් ලිංගෙත් ඉසිලා මැහුම් දාන්න වෙලා ඒක අචල් වගේක් තියෙනවා. ඉතින් භාවනා කරන ලෝකෙම කරන්නේ බබා මෝරන් ඉස්සලා තටමන එක තමයි. ඉතින් අල්ලපු ගෙදර තම්බිටත් අමාරුයි ආච්චිට ළමයි හම්බෙලා. අමෝරාවෙනේ තටමන්නේ. තටමන්ද රූප සංඥාටනකම් භාවනා කරන්න. රූප සංඥාවට යනකම් ගියාට පස්සේ අපෙන් යම් කිසි දෙයක් තියෙනවා ඒත් යමක් නොකර සිටීමක් තියෙනවා. ඉතින් ඒක මේ මේ කාම ලෝකේ ඉන්න අයට කිව්වට අදහන්න බෑ. වැට ගැලපෙන්නේ නැහැ. කාම සංඥාවේ ඉන්න අයට ගැලපෙන්නේත් නැහැ. රූපය අල්ල ගන්න බැරි අයට ගැලපෙන්නේත් නැහැ. රූපේ රූප සංඥාවක් වඩපත් වෙලා උඹ සතිමත් උනත් නැතත් මූල කර්මත්තන ජීවත් වෙන අරමුණවල හිටියත් මිනෙහි කරත් නැතත් භාවනාව යනවා. පැය 24න් භාවනාව යනවා. ඒකට සංකරාචාරිය ඇත්තට එතකොට කතා කරන ඔක්කොම ඇත්ත. නමුත් එතෙන් යනකම් හිත හදාගන්න නැතුව ළමයාට කල්වයස පිරෙන්නේ නැතුව තටමන හරියන්නේ නැහැ. අද භාවනා ලෝකේ ක්‍රිකටි ක්‍රම හොයලා දෙන්න හදන හුඟව දෙනෙක් හරියට වාදපත නගනවා. අපි ළඟට එන්න අපි සුමානෙන් භාවනා කරලා නිවන් දක්කලා දෙන්න, රහත් කරලා දෙන්න අහගෙන ඉන්නකොට ඇත්ත වගේ තේරෙනවා. ඒත් ඉස්තිර වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඒකට මේ වාක්‍ය දෙක මේ මේ රූප සංඥාවෙන් හිත මුදා ගැනීම කියන කතාව කියලා කියන්නේ සංඥාවක් ආවත් එකයි නැවත් එකයි එන හරිය සංඥා විතරයි කියන එක තමයි මම අදහස් කරන්නේ ඒකේ අනිත් එක මේක ලියලා තියෙනවා මේ අපි නිත්‍ය එක්තරා විනිශ්චයකට පැමිණෙනවා මේ දෙයක් තියෙනවා නැහැ තියෙනවා නැහැ දෙකම සංඥා විතරයි ඔගේ හුයි හීන විතරයි මේ මිරිඟුවක් විතරයි ඔකට අනු කරන්න දෙයක් නැහැ තිබ්බහමකෝ නැතුවහමකෝ අන්නේ විනිශ්චය නොකර සිටීමට කියනවා non judgmental අවිරුද්ධ අපන්නක අතම්මේතා කියලා. ඉතින් මට හිතුණා මේ අතම්මේතාවය පිළිබඳ අපි මේ වගේම සාකච්ඡාවක් කරලා අපන්නකතාවය කියන එක මේ වගේම සාකච්ඡාවක් කරලා අවිරුද්ධ භාවය කියන එක මේ වගේම සාකච්ඡාවක් කරලා අප්‍රමාදයේ කියන එක පිළිබඳ මේ වගේම සාකච්ඡාවක් කරලා මේක මේ මේ කටුකුන්දි ස්වාමීන් වහන්සේලා ගෙනාපු මේ තල්ලුව තව ටිකක් ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඒකට සාක්ෂි කරගන්න ඕනේ මේ රූප සංඥාව දක්වා භාවනා කරපු භාවනා යෝගීන්ගේ අත්දැකීම්. තාම මේ කාම ලෝකයේ කකුලක් තියාන කාම කාම සංඥාවල කකුලක් තියාන දෙගිරි දහරුවේ ඉන්න දෙතෑවර අය ගැන නෙවෙයි මේ කතා කරන්නේ. කාම සංඥා සහ රූපේ දෙක අතර මැද දෙක කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ගන්නත් නෙවෙයි මේ කතා කරන්නේ. කොයි වෙලාවක හෝ භාවනා කරන අරමුණ ගෙවෙනකම් භාවනා කරන්න පුළුවන්. ඕන වෙලාවක ඒක නැවත ඇති කරගන්න පුළුවන් කට්ටියට මේක තේරුම් කරලා දෙන්න ලීසි. ඇත්තටම මේ නිවැරදි නිවීම දේශනා නැවත මේ විදිහට සාකච්ඡා කරනවා කියනකොට මගේ හිතට ආවෙ උච්චාරණය. මේ කාම භාවනාවට ආපු නැති තාම කාම ලෝකේ හොඳයි කියන ඔය මේ කැසිනෝ වලට යන කට්ටියට කතා කරන්න අපිට දෙයක් නැහැ. අපිට අවශ්‍යතාවයකුත් නැහැ. භාවනාවට කරගෙන ගිහිලා තාම සතිය දන්නේ නැති අරමුණට හිත දාන්න බැරි අයටත් මේක අදාළ වෙන්නේ නැහැ. භාවනාවට ගිහිල්ලා සතිය තේරුම් ගන්න අරමුණක් තේරුම් ගන්න අරමුණේ හිත පවත්තන කෙනාගේ නිත්‍ය සංඥාවෙන් නම් කරන්න මේ කතාව ගැලපෙන්නේ නැහැ. භාවනාවට ගිහිල්ලා සතිය අරගෙන අරමුණත් අල්ලගෙන දෙකම අනිච්ච සංඥාවෙන් භාවනා කරන එකනට මේකේ ආමන්ත්‍රණයක් තියෙනවා. අනික් අයට ඒකට පෙළඹවීමක් කරනවා. අපිට මේ භාවනා වැරදිලා තියෙන්නේ නිත්‍ය සංඥාවේ තිබිලා තියෙන්නේ. නිත්‍ය සංඥාවේ තමයි බ්‍රහ්ම ඉන්නේ. නිත්‍ය සංඥාවේ තමයි ਸਰබලදාරි දෙවි කෙනෙක් ඉන්නේ. බුදුජානනාංශයේ ඔය මේ අනිත්‍ය සංඥාව නැත්තම් රූප සංඥාව එහෙම නැත්තම් පටිඝ සංඥාව කියන තැනට යනකම් ওই ඔක්කොමලත් එක්ක එනවා. දෙයියොත් ඉන්නවා, බ්‍රහ්මයත් ඉන්නවා. ඉතින් එහාට පනිනවා යමක් ඇති වෙන්නේ ඉස්සල තත්ත්වය අරගෙන. ඇති වුණාට පස්සේ දෙයියෝ ඉන්නවා. ඇති වුණාට පස්සේ හරි වැරදි තියෙනවා. නමුත් ඇති වෙන්නේ ඉස්සල තත්ත්වයක් තියෙනවා. ඒකටත් මේ ජීවිතේ යන්න බෑ. මේ ජීවිතේ යන්න පුළුවන් නේ සෞපරිශේෂ නිර්වාණ ධාතුවක් විදිහට එහෙම ධාතුවක් තියෙනවා කියලා දැනගන්න එක විතරයි. පිරුණා පැයට පස්සේ නැත්ත්‍යයට යන්නේ ආයයට අදාළ නැහැ. ඒ නිසා සෞපදිශේෂව ඉන්නකම් සාපේක්ෂ නිවනක් විතරයි ලැබෙන්නේ. සාපේක්ෂ ශූන්‍යතාවක් විතරයි ලැබෙන්නේ. සාපේක්ෂ මේ පටික සංඥාවක් පටිගයක් රූප සංඥාවක් විතරයි. ඒක ඉතින් 99%ක්ම ඔප්පු කරලා තියෙනවා. හැබැයි 100%ක් යන්නේ නැහැ. 100% වෙන්නේ පරිණිරවාණි. ඒක කියනකොට කට්ටියක ඔළුව හොල්මන් වෙලා යනවා බෞද්ධ කිසි කෙනෙක් කෙනෙක්ක් නැහැ මේ පරිණිරවාණය සඳහා නම් භාවනා කරන එක නිකම් සීදීනසා ගැනීමනේ කට්ටියට ඕනේ නිවන් දැකලා මේ 이르දි ප්‍රාත්‍යහාරය පාන්න. ගෙදර නෝනට පෙන්නන්න. මට දැන් උඩින් යන්න පුළුවන්. මට දැන් ඔබ කුණුව මට කුණුවරපෙන් බයිනකොට මට තේරෙනවා. මට ඇහෙනවා කියලා ගෑනිට පෙන්වන්න බාහනා කරනවා. ඉතින් මේ ගෑනියක් ඉන්න තාක්කල් පටිගත් රූප සංඥාවත් අනිවාර්යයෙන්ම රූපයක් බවට පත් කරලා දීලා අවුලක් ඇති කරනවා. ඉතින් ඒ නිසා මෙතන හොඳට තේරුම් ගන්න අපි මේ නංවනං වශයෙන් ඔය ආදිශංකරට කට්ටියට බැන්නට අපි ඒගොල්ලෝ සාක්ෂි කරගෙන කියනවා පටලැවෙන්න පුළුවන් ඉඩ. ඒ පටලැවිල්ල අද භාවනා කරන ලෝකේ ලංකාවේ භාවනා කරන අයට වැඩිය කර්මස්ථානාචාරවල පටලැවිලා ඉන්නේ. ඉතින් එතකොට ඒ අනුව බුරුතු පිටින් පිටිපස්ස යනවා එකක් සමචින් එහාට කරන්න එපයි කියලා ඒක කඳුරක් හදාන නිත්‍ය සංඥාව තහවුරු කරනවා. අනික් සංඥා කියනවා භාවනා කරන්නේ නැතුව මේක තේරුම් ගන්න පුළුවන් භාවනාව නිකම් බාලාසපන්තියක් ඕනේ නැහැ කියලා ඔය අන්ත දෙකට යනවා නිස්සන්නවනේ ওই දෙක මැද තියෙන්නේ නිස්සන්නවනේ සමථ විදර්ශනා දෙකම කරනවා ඔය කොච්චර නිවන් දැකත් උඹ භාවනා කරපන් කො නිචිපතාම දෛනික කාලසටහන භාවනා කරන්න එතකොට අපිට කරපු දේ නැවත නැවත උරගාල බලන්න පුළුවන් ඒකට අනුපූර්ව ක්‍රමයක් යනවා ඒ නිසා මේ වාක්‍ය දෙකේම සම්භාවයේ දැකපු නිසා මම චන්ද්‍රතනාම් ගන්න කිව්වේ නතර කරන්න කියලා ඉතින් දැන් වෙලා ඉවරයි හැබැයි මං ආවොත් පොත ඉදිරියට යන්න හම්බෙන්නේ නැහැ. ඒක මම දන්නවා. මං යනකොට 8 හිටියේ. දැන් එනකොට යන්තම් 10ට ඉස්සර ගිහිල්ලා. මම හිටියොත් මම හැමතැනම බ්‍රේක් ගන්නවා, ක්ලච් කරනවා. ඒක ලෙවල ඇද ඇද දානවා. ඒකම තමයි මම කියන්නේ හැබැයි. ඉතින් කෙනෙක්ව කතා කරන්නේ අපි දෙන්න විතරයි කාල්කාරී තියනවාද මේ මේ කීපව ගැන මේ සාකච්ඡාට සම්බන්ධ වෙන්න මත ප්‍රකාශ කරන්න විරෝධය ප්‍රකාශ කරන්න මාතෘකා ප්‍රකාශ කරන්න අවශ්‍යතාවය අයිනෙක් වගේ දේශනා කරන තේමාවක් දැන් අනිත්‍ය දුක්ඛනාත්ම කියලා. ඒක තමයි මේ අනිත්‍ය දුක්ඛනාත්ම කියන්නේ මොනවාට නැත්නම් එකම දේක නිකන් ඒක එහාට එහාට වෙවි පේනවා නේද? ඒක අනිත්‍ය නම් වෙනස් වෙනවා නම් සාර්ථක ඒක දුක ඒකද ඒක දුකක් නම් කන්ට්‍රෝල් එකක් නෑ ඕන කෙනෙක් නෑ වගේ වෙනද එකක් නේද වගේ ඒ අනිමිත්ත අපනිත ශුන්්‍යත කියලා කියන ක්‍රමයකටත් කියනවා ඒක. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලාත් කියනවා. එහෙම නැත්නම් තණ්හා මාන දිට්ඨි වශයෙන්ුත් කියනවා. ඒ විදිහට මේ එකම ඕනෙම ඝන බහල දෙයක් වෙන් කරපුවාම කඩන්න ලීසි. ඒකයි විභජ්‍යවාදී කියන්නේ. ඉරටු පිටිය කඩන්න බෑ ඉරටු ඉරටු කඩන්න පුළුවන්. නලාකාරංග කුංජරෝ කියනවා මහා උණ කාල කඩන්න බෑ උණ ගහ ගහ ගලවතයි. ඉතින් බුදුජානනාංශ කියන්නේ කඩන්න බැරි ඒක ගහණයක් කරලා දෙවියන් වහන්සේ බවට පත් කරපේ කඩලා පෙන්නනවා. මේක එකක් කඩපම් ඔක්කොම කඩලා. කොයි එක කැඩුවත් කැඩේ. ඒකට කියනවා දංගලක් අරගෙන ඔක්කොම මාළේට තියෙන එක පුරුකක් කැඩුවත් දංගල මාළේක ගැලවිලා යනවනේ. චක්‍රේ කැඩෙනවනේ. කොයි පුරුකෙන් කැඩුවත් එකයි. චරිත තුනක් තියෙනවා චරිත තුනේ දුර්වලතා තුනක් තියෙනවා අනිත්‍ය දකින එකනට අනිත්‍ය සංඥා අනිත්‍ය පුරුක හරි දුර්වලයි එතනින් කරන්න ලේසි තාගන දුක දකින එක දුර්වලයි තාගන අනාත්මය දකින එක දුර්වලයි ඒක චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති වශයෙන් නම් කරලා තියෙනවා අනිත්‍ය දුක්ඛ සාමාන්‍යයෙන් චේතෝ විමුක්තියට වැටෙනවා එතකොට අනාත්මය කියන එක ප්‍රඥා විමුක්තියට වැටෙනවා ප්‍රඥා විමුක්තියට කරන්නේ අවිද්‍යාව මේකදී කරන්නේ තණ්හාව ඉතින් වැඩි වුණාට ප්‍රශ්නයක් කරගන්න එපා තුනක් නෙවෙයි හතරක් තිබ්බාම අපේ තමයි මරණයන් විදිහට ඉතින් ඒක ඉක්මවල යamak වගේ වෙන්නේ ඉතින් අපි සාමාන්‍ය ඉක්මවලකට මේ මොකක්ම ප්‍රතිස්ථාව පියාගෙන ඉක්මවන්නේ ඒක අවබෝධයත් සංකල්පයන්වත් වගේ දෙයක් වෙනවා ඉතින් නෑ උපයා ගන්නාලද නීව සංඥා නාසඤ්ඤායත්වයක මම උපයා ගන්නාලද ඒක මගේ එකක් ඒකට තණ්හා කරනවානේ. දැන් කාමයට නෙමෙයි තණ්හා කරන්නේ. කාම සංඥාවටත් නෙවෙයි, රූපයටත් නෙවෙයි, රූප සංඥාවටත් නෙවෙයි. රූප සංඥාවේ ඇති නැති භාවයට. සංඥා ඇති වෙන්නේ නැති වෙන එක ඒකටත් මේ හරියට කාමයට වගේම ඇලීමක් ඇති වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. මේක මම ඇති කරගත්ත නේව සංඥා නාසඤ්ඤායතනේ. නැත්තම් නේව සංඥා නාසඤ්ඤායතනේ මගේ මට ඉස්සලා තිබුණා දැන් ආවා ඒක. කියලා අපි අඳිනවනේ ඒකට. ඒක ඉවර වෙනකන් ඒකේ තියෙන ඒ කැපී පේන ගතිය ඉවර වෙනකන් ඉදිරියදා උදේට කනවා දවල්ට කනවා වෙනකන්ම භාවනා කරන්න. මේ බෞලිකත කරන්න කියනවා. වශී කරගන්න කියනවා. કોઈ මහා දෙන උප්පත්ති ඉඳලම තිබිච්ච එකක්. ඔය නිර සංඥානා සංඥාවි කියලා කවදාකවත් නැති එකක් නෙවෙයි. මේ කාමාශාව තියෙන සමයක දැක්කේ නැහැ. දැන් කාමාශාව කාම සංඥාසාව රූපාශාව රූප සංඥාසාව නැති වුණා මේක මේ බොහොම ප්‍රසිද්ධ දෙයක්. මිනිස්සු ඒකේ දැන් කියන අප්‍රතික්ෂේප විඥානය කියලා කියනවනේ. ඒකට විඥානේ ප්‍රතිෂ්ඨාව ගන්නවද නැද්ද කියලා කියන එක මම මාගේ කියපු ගමන් විඥානේ කියලා ඒක අල්ලනවා. විඥානේ කියන්නේ මේ මේ බෝතලෙන් තැම්පත් වෙන්න ඕනේ නැහැ. මේක කියලා බලන්න ඉඳපන්. විඥානේ කියන්නේ මම නිස්සද්ද වෙච්ච නිසා තැම්පත් වෙන්නේ. මම ඒක නිස්සද්ද නැතුව කතා කරගෙන ඉන්නකොට තැම්පත් වෙන්නේ නැද්ද? තැම්පත් වෙනවා. එම මේ මොකද තැම්පත් කරගෙන හිතකින් බලා හිටපු නිසා තැම්පත් මම කලබල හිතකින් බලා හිටියට මේක තැම්පත් වෙන්නේ නැද්ද තැම්පත් වෙනවා විඥානේ ඇවිල්ලා ජග් ගන්න හදම යා කොට පෙරක දොර මම මේ නිස්සද්ද බලා හිටපු තව මේක තැම්පත් උනේ මම මේ මොනවාද කලබල නොකර හිටපු නිසායි කියලා මම කලබල කරලා බලපන් තැම්පත් වෙනවා ඔබ ශබ්ද කර කතා කර කර හිටපන් තැම්පත් වෙනවා ඔබ නිකන් පැත්තකට යන්න නාකිය මැරියන් ඇඳ අහකාවයන් විඥාණයට එහෙම කතා කරන්න බෑ මොකද මේ කතා කරන්නේ විඥාණයම තමයි. යෑවිලා নানা ප්‍රකාර කොට පෙරකදලා නේ අහන දැන් මම මොකද කරන්නේ මොකක්ද නිකයිටවා. මොකද බලන්න ඉන්න ඕනේ. ඉතින් බලන්නේ මම නෙවෙයි. මම තමයි. <laughs> මම නෙවෙයි වගේ බලපන්. දැක්කම දැක්ක වගේ බලපන්. ඒක කිව්වේ කොට ගන්න නිබ්බන්ති වීරය අතයන් ප්‍රදීපෝ කියලා එතන කියවෙන්නේ ඒ අස්පතිස්තික විඥානේ ඒකත් නැතිවීමක්ද නැත්තම් මේ විඥානේ තමයි සෙල්ලම් කරන්නේ කියලා කරන සෙල්ලම මම නෙවෙයි කියනවා කරන සෙල්ලම මගේ නෙවෙයි කියනවා කරන සෙල්ලම ඩිස්ක්ලේම් කරනවා අත්තම්මේතාවට යනවා තම්මේතාවගෙන එයින් මමක් හදාගන්න එකනේ අත්තම්මේතාව ඌව මම බැලුවා නැද තෝක වෙනවා දැන් මම හිතපු නැති මා දවස් 75 টොප් එකට මේ වැඩ ගියේ මං ඒ පුදුම සතුටින් හිටියේ මට මං කිව්වා ඕම් බලපන් මං හිටියානම් මාටකට ඇඟිලි ගන්නවා මේකට ඇඟිලි ගන්නවා අර කොන්දයි කියලා මේ මොකුත් නැහැ නැදක්කා වගේ නැහැ වුණා වගේ ඉන්නවා මං කියනවා ඒ ඉඳි දැන් මම නැති වෙනකොට නිස්සන්නවනේ සදා සන සරසීමේ සමාදානයේ සත වෙනවා කියලා තියෙන්නේ සාමේ කුමාරයා RIP කියලා ගන්න මෙරිච්චාම කතෝලිකාවෙන් rest in peace මම නැහැනේ නිසා නෙවෙයි සදාකාලික සමාදානෙ සතුට වෙනවා. දැන් ඕගොල්ලෝ නැති ගෙවල් වල මේ දවස්වල සමාදානෙ සතුට වෙනවද කට්ටිය? ඉතින් හිතියනම් කචන් ඉතින් හිතන අරකට හිතේසුන මම UNP කියයි අර ශ්‍රී ලංකා කියයි අධිරාජ්‍යවාදී කියයි මේ කොමියුනිස්ට් කියයි මොන බම්බුවක්වත් නැහැ ඔය ගෙවල් වල ෂෝක් එකට වැඩ යනවා තේරෙනවද ඒක පාට සැකයි මට දෙනවා කියලා ඔබ නැති එක නම් මෙහෙමුත් ඵලයක් යන්න මේ টොප් එකට වැඩ යනවා හිටියත් අපි ගණන් ගන්නෑ. අපි ඔබ හිටියා කියලා අපි අපි පුරුදු කරන්නේ ඔබ හිටියට ඔබ දැක්කට ඔබ කියන දේ ඇහුණට දැක්කේ නෑ වගේ, ඇහුනේ නෑ වගේ ඉන්නවා. ගාලල්ල. මං කියන්නේ ඒක ඔක්කොමලා කියනවා Hindu ආචාර්යවරු. නමුත් එනේ රූපේ ඇතිවීම නැතිවීම මම හිතියත් නැතත් සිද්ධ වෙනවා දැකපු කෙනාට මේ බුදුහාමර කියන දේ තේරෙනවා. ඒක දන්නේ නැති කෙනාට මේ කාමයේ ඉන්න ගමන් ඔය බයිලා කියලා හරියන්නේ නැහැ. සුතමේ දැනීමක් එනවා. නමුත් ඒ නිවනට අර හිතෙන් තරම් ලොකු තල්ලුවක් වෙන්නේ ඊට පස්සේ චින්තාමය ඊට පස්සේ භාවනා කරුවට පස්සේ තේනවා බුදුජානසේ කරලා තියෙන විප්ලවයේ මේ වචන හැසිරවීමක් හුදු වචන හැසිරවීමක් නෙවෙයි දෙන්න භාවනා කරාට පස්සේ ඒක පන්නරේ තියෙනවා බුද්ධ වචනයකින් ඒව තමයි මේ ලස්සන වචන මේක තියෙන පටිඝාන රූප සංඥාච එතතේ චිජ්ජතේ ජඨ රූපේසු දිස්වා විභවම් භවංච විනිච්ඡං කුරුතේ ජන්තු ලෝකේ මේ රූපේ දැක්කම මේ මම කෙරුවා මගේ කෙරුවා හොඳ දෙයක් වුණා නරක දෙයක් වුණා කියලා මේකට බයිලා කතාව. රූප වැඩ කරන්නේ න්‍යාය ධර්මයකට. උඹ ඕවට අත්කතන දුන්නත් නැත්නම් ඕක කොහොම තමයි. ඒක මේ කාම ලෝකෙට දාන්න එපා. කාම සංඥාට දාන්න එපා. රූපෙට දාන්න එපා. රූපේ දිය වෙනකම් මේ ඉඳලා ඒකට දාපන් 100ක් හරියට. ඊට පස්සේ අනිත්‍යවට හරිනවා මට විතරක් අනිත් අයට හරියන්නේ කාලයක් යනවා ළඟ ඉන්න අයටත් ඒක තේරෙන්න කල්යාණ සත්පුරුෂ මේ ভাইබ්‍රේෂන් එක තේරෙන්න කල්යන. ඒක නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක කාලානුරූපව සිද්ධ වෙන්න පටන් ගන්නවා. අපිට විඥානයේ දේ වෙනාගෙන ඉඳලා වෙන මොකක්ද විඥානයකට මොකද්ද කියනවා කියලා එහෙමත් මම දැන අපි වල තියෙන තන ඒක වෙන්නේ පරිණිරවාණය. පරිණිරවාණයට යනකම් විඥානයේ අදුම තැනක ප්‍රතිෂ්ඨාවක් ලබාගෙන ඉන්නවා. සලායතනට අදාළ ඝර්ෂණේ තියෙනවා. කය පැවැත්මේ. හැබැයි එයා දන්නවා මේක මැරුණට පස්සේ ඒකත් නැති වෙනවා. ඒක සිද්ධ වෙන්නේ පරිණිරවාණය. ඉන්ද්‍රිය වෙන්නේ ඉන්ද්‍රිය බද්ධ විඥානය අයින් වෙන එක. අනින්ද්‍රිය බද්ධ ස්වරූපයෙන් පවතිනවා. ඒක ඊටත් පල්ලෙහාට ගිහිල්ලා අත්දකින්න පුළුවන් ඉන්ද්‍රිය බද්ධ අනින්ද්‍රිය බද්ධ ඊට පස්සේ රූපයක රඳවා පවතින රූපයක රඳවා නොපවතින වේදනාවේ සැප දුක් නම් දාපු නොදාපු නිකම්ම වේදනාව සංඥා ඇති නැති සංඥා නිරෝධ தත්ත්වේ සංස්කරණය කරන සංස්කරණය නොකරන කියලා ඔය මේ ලුණු ගෙඩියක පොතු වටනවා වගේ රූපය අයින් කරලා පස්සේ වේදනා පොත් වෙනවා ඒක අයින් කරනවා සංඥා සංස්කාර අයින් කරන විඥානේ කොටු වෙනවා හැබැයි මැද පොඩ්ඩ ඉතුරු වෙනවා පරිණිරවාණයට යනකම් පරිණිරවාණය තමයි හැබැයි මේ සෞපතිසේ නිර්වාණ ධාතුවේ දන්න මේ 99ක්ද දැන් ගෙවලා තියෙන්නේ කියලා ආයයට පැවැත්මක් නැහැ. හැබැයි මේ කය පවතින තාක්කල් ඒක නඩත්තු යනවා. සීජිනස ගන්න යන්නේ නැහැ. මරණයට පස්සේ ඒක විසිරලා යනවා ඒකතු වෙන්නේ නැහැ. එකතු වෙන මැටි ඉතින් අපේ මොකෝ. අවකාශයක හැරිය උසුලසලකක් වගේ මොකක් හරි තියෙයි. මගේම ඊගා પરම්පරාව කියලා ඒක නෑ සම්බන්ධයක්. ඒ නිසා ඒව ඒව ඇත්තටම දාර්ශනික ප්‍රශ්න උත්තර ගන්න බැරි ප්‍රශ්න. කියන්න පුළුවන් මම මෙතෙක් කල් ගැටි ගැටි හිටියා. මට හොඳටම ෂුවර්. දැන් එන්නේ එන්නේ එන්නේද මම ගැටෙනවා. හැබැයි නෝන්ජල්කමක් නෙවෙයි. ඒ නොගැටි සිටීම අහිංසකකම. ඒ නොගැටි සිටීම භාවනාවක්. නොගැසීම අනුසමීපයක්. මටත් ඉදිරියට තවත් නොගැටි සිටීමට ආදර්ශයක්. ඉතින් ඒක යනවා දිගටම. හැබැයි 100%ක් නොගැටෙන්න බෑ. පය පොළවේ ගැටෙනවා ඇවිදිනකොට. ඒ ටික තියෙනවා. ඒ විදිහ නැතුව බැරි. බෑ මිනිමම් කියන අඩුම කොටස්. ඉස්සර එහෙම නෙවෙයිනේ පොළවේ අඩිය තීලනේ ඩික්. දික් දික් ගානේ ඇවිදින්නේ මේ අර හයි හිල් තියෙන කෙල්ලෝ ඇවිදින්නේ එයාපෝට් එකේ. තකස් තකස් තකස් තකස් ඉතින් පුක ගැස්සෙනවා උළු ගැස්සෙනවා කොණ්ඩේ ගැස්සෙනවා ඒ ඒ තකස් තකස් එක තමයි තියෙන්නේ. ඊට පස්සේ ගිහිල්ලා ඇන්දාර කොණ්ඩේ බේත් ගන්නවා. ඒ කරදීන්නේ ඇවිදින්නේ. පොඩි බිල්ලස්සත් එහෙමයි. පුම්බගෙන V shape පොඩිය දාගෙන පොයින්ටර් කපට දාගෙන මේ ටයි එකක් ගැට ගන්න අයියෝ රූප සුන්දරි තරගවා බුදුහාමුදුරෝ දෙවුරවහලා ඉන්නකොට තියෙන පෙනුම 80ක් ව්‍යාන දෙස්සක් ආපුසාව එකෙකුට කරන්න බෑ. ඒ ගැටුම නෙවෙයි මේ ගැන අපි ජීවත් වෙන නිසා පරිසරයට පොඩි බාධාවක් කරනවා අපි ඇත්ත. ඒක පුළුවන් තරම් අඩු කරගන්න. පරිණිරවාණයේදී නැවතීමේ ලකුණ තියෙනවා. කොහමද වැඩේ සිද්ධ වෙන්නම් පිරිනවම් පහඳ වෙනවා. මෙප්පිට මොනවා කතා කරත් ඒ කතා කරන හැම එකෙම මොකද්ද වසුරු හෙලනවා වගේ ගඳක් එනවා. මේ මොනවාද ඕජාවක් වැගිරෙනවා තණ්හා මාන දිටි. ඒ දැනගෙන කතා කරනකොට හරි. මම මේ කතා කරනකොට මම අයියා වෙන්න හදන බවක් තියෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ නේ ඉතින්. දැනගෙන කතා කරනවා. අසල්පනන්ද කියන්නේ රහතන් වහන්සේ ඉන්න කෙනෙක් තමයි ෆික්ෂන් එක තියනවා කියන්නේ. කලායත සම්බන්ධ වූ මේ මේක තියෙනවා කියලා බුදුන් දෙකෙලිම සම්බන්ධ කරනවා කියනවා. කියලා උන්වහන්සේලා පැවතින දුකක් ඒ කියන්නේ ඒක ඒක නිසා ආයෙන්නේ ආයෙත් ප්‍රාර්ථනා කරන බ්‍රහ්ම ලෝකයට යන්න ඕන බීස උන්වහන්සේනමක් වෙන්න ඕන රජ වෙන්න ඕන සිටු හදන කොහේ ගියත් කක්කන කක්කා එච්චර ඒක ඒක දැනගත්තට පස්සේ එයා කවදාකවත් ඒක නැති කරන්න උත්සාහ කරන්නේ ආයෙ පරිශන කරන්නේ එයා දන්නවා මේ පැවැත්ම කියන එක දුකක් ඒ දුක නැති කරන පරිශන කරන්නේ කරන හැම පරිශනයක්ම තකතිරුකමක් ඒ කියන්නේ මේ දුක නැති කරන්න පුළුවන් ප්‍රයත්නයෙන් කියලා හිතන හිතිල්ල. සෝරි තමයි. ඒකයි බුදුහාමරෝ භාගයට hina වෙලා අපි කියා බලන්නේ. මේ වාගේ අමන මරි තකතිර જાතිය මෙච්චරත් ඒකායන මාර්ගයක් කියලා දීලා තියේදිත් මුන් අමුඩ ගහගෙන උදේ ඉඳලා හැන්ද යනකම් හම්බ කරනවා. නැත්තම් මේ කඹරනවා මොනව කරන්නේ? දින දෙකක් කාලා වැටෙලා හිට ගියා. ඒකට ඔක්කොමලා එහෙම ඉන්නේ කියම කවුද? ඒතර කුඹුර කොටන්නේ. ඉතින් කුඹුර කොටන කටිය ළඟට ගිහලා පිට මුලක් ගැට ගහලා ස්තුති කරලා එනවා. ඉතින් අපි සුළු පිටකට විතරයි ඔය වැඩේ කරන්න පුළුවන්. වැඩි කොටසක් අම්බ කරන්න ඕනේ නැතුව බෑ. ඉතින් ඒ කටියට විහිළු කරන්න යන්න එපා. හැබැයි යට හිතේ ඉතින හොලොක් පොලොක් ගාලා පොඩි හිනාවකුත් යනවා. මේ හම්බ කරන්න දඟලන දැඟලිල්ලට. ඒක ලියලා මේ මේ ආතති හදාගෙන මොලේ පුපුරගෙන නහර පුපුරාගෙන heart attack හදාගෙන නටන්න නැතිලි. ඒ නිසා අපි මෙතනින් සාකච්ඡා නැතර කරන සම්බන්ධ වෙච්චි සියලු දෙනාටම තෙරුවන් සරණයි.